මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ඔබත් අපේ ධර්ම ධර්මදේශනා සතිವಾರයයි එළඹිලා තියෙන්නේ සියලු දෙනාම එකතුව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ සම්මා වාචා සම්මා වාචාම් පහම් භික්කවේ ද්වයං වදාමි අත්ති භික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා අත්ති භික්කවේ සම්මා වාචා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුව සඳහා විශේෂයෙන් මේ සම්මා වාචා එහෙම නැත්නම් යහපත් වචනය කියන එක තමයි ප්‍රධාන මාතෘකාව වශයෙන් කරගත්තේ අපි මේ මාතෘකාව උපුටා ගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා චත්තාරීෂක සූත්‍රයේ ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඒ කියන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ චත්තාරීෂක සූත්‍රයේ සම්මා වාචා කියන දෙයි අපි මේ ධර්ම දේශනාවලිය සඳහා මාතෘකාව වශයෙන් තබා ගන්නවා. ඉතින් ඒකෙදී අපි පසුගිය දවස් දෙකේදීම නැත්නම් දේශනා දෙකේදීම මිච්ඡා වාචා කියන එක අයහපත් වචනය කියන එක අප අපගේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න උත්සාහ කරා. ඒ වැරදි වචනය අයහපත් වචනය අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරේ පවට ඇදිලා තියාවක් නිසා නෙවෙයි. වැරදි වචනයට ඇදිලා තියාවක් නිසා නෙවෙයි. සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා වැරදි වචනේ වැරදි වචන වශයෙන් දැන ගැනීම සම්මාදිට්ඨිය කියලා. හැබැයි ඒක සම්මාදිට්ඨියේ එක පළුවක්. සම්මාදිට්ඨිය අනික් පළුව තමයි යහපත් වචනය, හරි වචනය, පුළුල් වචනය යහපත් වචනේ වශයෙන් දැනගන්නේ. ඉතින් ඒ සඳහා පෙත යහපත් වචනේ සඳහා පෙත පැටිලා තියෙන්නේ අයහපත් වචනේ හරහා. මෙච්චරයි අපිට මේ ਸਰවචනාසිකේ තියෙන සුවිශේෂත්වය දක්වන්න තියෙන මාර්ගය. එහෙම නැත්නම් ਸਰවචනාංශයේ මේ සම්මා දිට්ඨි කියන නැත්නම් මේ දෘෂ්ටිය දැක්ම යහ දැක්ම පෙර දැක්ම වගේ කියන එක දෙකට බෙදලායි විතර කරන්නේ. මේ සම්මා වාචා සම්බන්ධ කරා සම්මා කම්මන්ත සම්බන්ධ කරත් සම්මා සංකප්ප සම්බන්ධ කරත් මොනවා කරත් ඒ දිට්ඨිය දෙතෑවර වෙනවා ඒක විස්තර කරනකොට විශේෂයෙන්ම අටුවාචාරින් වහන්සේලා මිච්ඡා දිට්ඨිය තනි ඒක ඝණයක් විදිහට නෙමෙයි පෙන්වන්නේ ඒක පළු දෙකක් විදිහට. ඒකට කියනවා අපපටිපත්‍ය අවිජ්ජා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා. මිච්ඡාදිත්‍ය අවිද්‍යාව කියන කෙනේ අපි පොතේ හඳුනාගන්නේ මිච්ඡාදිත්‍ය සමාන අවිද්‍යාව නොදැනීම අන්ධකාරය. ඒ මිච්ඡාදිත්‍ය නැත්නම් අවිද්‍යාව දෙතෑවරයි. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව. අපි මේ කාරණාව පොතේවත් අහලවත් හිතලවත් දන්නේ නැහැ. සාමාන්‍ය නොදැනීම. ඒක ඉතින් අපි කවුරුත් පිළිගන්න සබ්බේ ලෝකේ පිළිගන්න අධ්‍යාපනයේට සාධාරණීකරණය කරන්නේ මේක තමයි. දන්නේ නැති දේ උගන්වන්නයි අධ්‍යාපනයේ තියෙන්නේ. මොකද අධ්‍යාපනඥයන්ට වැරදිච්ච තැන තමයි මේ අවිද්‍යාවේ යටපළුවක් තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා දන්නවයි කියලා හිතාන ඉන්න බොරු වගේක් තියෙනවා. ඒ දේ වර්ධව වටා ගැනීම විදිහටයි කියන්නේ. මේ වර්ධව වටා ගැනීම නැති කරන්න මොනම ක්‍රමයක්වත් අධ්‍යාපනයේ නෑ. අධ්‍යාපනයේ තියෙන දන්නේ නැති ටික උගන්වන එක. අපපටිපත්‍ය අවිද්‍යාවේ ඉගැන්වීම් මාර්ගෙන් නැති කිරීම. නමුත් හැම කෙනෙක් තුළම බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ගතියක් තියෙනවා. ඒක දෙහි. දැන් මේක ඇත්තයි මේකමයි හරි කියලා හිතාගෙන ඉන්න දේ වර්ධිත අල්ලාගත්ත මේ දෘෂ්ටිය මොන දේ කෙරුවත් අතාරින්නේ. අතාරින්න අමාරුයි. ඒ බව හොඳටම දන්නේ සරුවචන් වහන්සේ. නිසා උන්වහන්සේ ඒ දී අතහැරීමට ඉස්සර වෙලා නොදන්න දේ කියලා දෙනවා. අපි ඒකට කියනවා සූත්‍රමය ඥානය කියලා. ඊට පස්සේ චින්තාමය ඥානෙ තේරුම් අරගන්න හදනවා මේ සරුවචන්ට කියන්නේ ඇත්තක්ද බොරුවක්ද යහපතක් වෙයිද කියලා. ඊට පස්සේ ඒ නොදැනීම දැනීම හරහා ඇති කරලා වරදොට වටහාගත දේ වැරදි දේ බව තේරුම් කිරීම. දැනට අල්ලාගෙන තියෙන එක වැරදි මේ පදනම වැරදි මේ දෘෂ්ටිය වැරදි කියන එක තේරුම් ගැනීම හේතු ගැනීම සඳහා ඔය ප්‍රඥා ශික්ෂාවක් සත්වඥාන්සේ අනුමත කරලා තිනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ගෙවම් කරලා ඒකෙන් දක්ෂ වෙච්ච එක්කනට ප්‍රඥා ශික්ෂා අපි මේකට විපස්සනාව කියලා කියනවා. අන්නේ විපස්සනාදී ප්‍රධාන වශයෙන් වෙන්නේ තමයි මෙතෙක්කල් තියාගෙන ආපුව හනමින්දි ටික. නැත්නම් හරි කියලා හිතාගෙන අපි මේ වටිනා දේවල් අතහරින්න කල. ඒක නිසා ඔක්කත් දානයක්ම තමයි. අපි දානේදී කරන්නේ දස දාන වස්තු අතහරින්න. සීලේදී කරන්නේ අනුන්ට හිංසා කිරීම අතහරින්න. සමාධියේදී කරන්නේ නීවරණ ටික අතහරින්න. විපස්සනාදී විතරයි රුචි අරුචිකන් ටික අතහරින්න. මෙතෙක් කල් මහා ලොකු දෙයක් කියලා මං විතරයි දන්නේ අනික් අයට තේරෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ බොරුව සත්‍ය වශයෙන් ගත්ත දේ අතහැරීම හරහා ලැබෙන සාන්තිය එත් එකයි මෙත් එකයි කියලා කියන්න බෑ. මොකද ලෝකේ හිතන්නේ ඉගෙන ගැනීම හරහා සාන්තියක් ලබා ගන්නද බොරුත් නෙවෙයි ඒක ඇත්තකුත් තියෙනවා. නමුත් දන්න බොරු ටික බොරු බව අවබෝධ කරගත්ත වෙලාවේදී තමයි මේ නියම සාන්තිය ලැබෙන්නේ මේකත් මේ මේ මෙතෙක් ඉදපත් කරපු දේ මිච්ඡා වාචා සම්මා වාචා හරහා බුදුහාම ඉදිරිපත් කරලා තියෙන ක්‍රියාපටිපටි බොහොම ලස්සනට පේනවා. ඒ නිසා අද අපි ඊ පෙරේද දවස් දෙකේ 22 23 24 දවස් දෙකේ මිච්ඡා වාචා පිළිබඳව යම් ප්‍රමාණයකට අපි හිත යෙදුවා නම් ඒ අදහසින් මේ සම්මා වාචාවට අද හිත යොදනකොට කොච්චරක් අපි ළඟින් මෙතෙක් කල වැරදිවට හිතාගෙන හිටපු දේවල් අතහැරීමක් සිදු වෙනවද නැත්නම් ගෙවන් කිරීමක් සිදු වෙනවද කියන එක තමයි සරුවචනාංශය ඉස්මතු කර කර ඉස්මතු කර කර පෙන්වනවා. ඒ සඳහා සරුවචනාංශයේ තමන් වහන්සේ විසින්ම කත්තු කම්මේතා ශීර්ෂයෙන් ප්‍රඥා කහනවා කතමෝච බික්කවේ සම්මා වාචා. මහණෙනි මෙහිලා සම්මා වාචේ නම් කිම? සම්මා වාචේ කෙතෙක්ද කෙතෙක්ද කියලා. ඒතර කියනවා අත්තිබික්ක සම්මා වාචාම් පහම් බික්කවේ ද්වයන් වදායි. මහණෙනි මේ සම්මා වාචාව කියන්නේ යහ වචනය පුළුල් වචනයමම දෙත අවර කරලා කියනවා. දෙකක් කරලා කියනවා. එකක් සාසවා පුඤ්ඤ භාවිය උපදිවේපක්කා. යම් කෙනෙක් ඒ විදිහට මේ සම්මා වාචාවන හික්මුණොත් එයාට ආශ්‍රව සහිතයි තාමත් මේ ලෞකිකයි සාසවා පුඤ්ඤ භාගයක් පින් පැත්තට වැටෙනවා. පව් කිරීම බලක් කරනවා. ඊට පස්සේ ආසවා සාසවා පුඤ්ඤ භාගය උපදිවේපක්කා භව සම්පatti ලබා දෙනවා. මේ ගමනේ මේ සංසාර ගමනේ යම් තාක් නිවන් දක්නාතෙක් ඉන්නවනම් අවශ්‍ය කරන්නා වූ භව සම්පatti ලැබලා දෙනවා. ඒ කියන්නේ භව භවයේ වශයෙන් පැතිය යුතු වටිනා දේවල් ලැබලා දෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා ඒ ආශ්‍රවයි තුනත්ින් පැත්තට නැමෙනවා නම් භව සම්පatti අපේක්ෂා කරනවා නම් එයා සම්මා වාචාවට පෙළඹෙනවා. සම්මා වාචාවට පෙළඹෙනවා කියලා කියන්නේ මිච්ඡා වාචාව අතහරිනවා. මේක නිකන් සාමාන්‍ය උපමාවට කියනවා නම් හොඳ නරක දෙක පෙන්නලා මේක නරකයි මේ මේ ආදීනව සහිතයි බය එලවන සුළුයි සිල් කඩන සුළුයි අනුන්ට කරදර කරන සුළුයි වර්තමානට කරදර කරන සුළුයි අනාගතයට කරදර කරන සුළුයි කියලා ඒක බය පෙන්නලා ඒක ඉවත් කිරීමෙන් සම්මා වාචාව පාවිච්චි කිරීමෙන් ආශ්‍රව සහිත වුණත් පින් පැත්තට එහෙම නැත්නම් භව සම්පatti ලබා දෙන හොඳක් ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍ය අර්ථ සිද්ධිය ස්වార్థය තමන්ගේ හිතසුව සලකන කෙනා හොඳ අතහැරලා නරක අතහැරලා හොඳ ගන්නවා. නමුත් සරුවචන්නාංශිකේ තියෙන මේ සුවිශේෂී ලක්ෂණය තමයි මේ හොඳේ පట్టල වුණාට පස්සේ මේ හොඳේ ස්ථාවර වුණාට පස්සේ මේ හොඳේ මේ හොඳේ වචී කරගත්තට පස්සේ පුරු කරගත්තට පස්සේ ඊට වඩා හොඳ එකක් පෙන්වනවා. හොඳ නරක දෙක තුලින් නරක ප්‍රතික්ෂේප කරලා හොඳ ගත්ත එකනට ඒක හොඳට පටල වෙන්න කියනවා. ස්ථිතිය ලබන්නේ කියලා කියනවා. ස්ථාවරය ලබන්න කියනවා. ප ဋ ාණය ලබන්න කියනවා. ප ဋ ාණය ලැබුවට පස්සේ යාට හොඳට වඩා හොඳ එකක් පෙන්වනවා. මේ වඩා හොඳ දකිද්දි මේ හොඳ අමතක කරලා මේ වඩා හොඳට යන තැනේදී ලෝකේ දිහා බැලුවොත් ඒ ලෝකේ තාම තියෙන්නේ බොළඳ බාලාංශ පන්ති. හැම දිනාම අර හුඟක් නරකදී අයින් කරලා ලබාගත්ත මේ හොඳේ කොච්චර ඇලි ගලී ඉන්නවද කියලා කියනවනම් මේ හොඳට කොච්චර මගේම දේ කියලා ප්‍රේම කරනවද කියනවනම් ඊට වඩා හොඳ එකක් දකුණක් දැක්කත් මේ Taman ආයාසයෙන් උපයාගත්ත මේ හොඳ අතාරින්න ලෑස්ති නැහැ. මේක සාපයක්. මේක තමයි ක්ෂණය පන්න ගන්නවා කියලා කියන්නේ. මේක දැක්කට පස්සේ හොඳත් වඩා හොඳත් දෙක දැක්කට පස්සේ අමාරුවෙන් උපයාගත්ත හොඳ වුණත් පැත්තකට දාලා වඩා හොඳට යනවනම් මේ භාවනා ජීවිතේ එච්චර අමාරු නෑ. නමුත් හැම වෙලාවෙම අපි කරන්නේ අනිය රායාසයෙන් උපයාගත්ත හොඳ කොහොමද අතාරින්නේ කියලා වඩා හොඳ ඉදිරියෙත් අර ලේවලි මසලින් උපයාගත්ත හොඳ බදාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක හොඳට පේනවා මේ මිච්ඡා වාචාවල දෙකට බෙදලා පෙන්නකොට. එක කොටසක් ආශ්‍රව සහිතයි පින් පැත්තට වැටෙනවා. ලෞකික සැප භව සම්පatti ලබා ගැනීම. ඊට වඩා හොඳ එක අනාසව අරියා අනාසව ලෝකුත්තරා මංකග්ග. ඒක ආර්යත්වයටපත් කරනවා ආශ්‍රව සම්පූර්ණයෙන්ම කපලා හරිනවා ලෝකෝත්තර මාර්ගයට හේතු බූත වෙනවා. සාක්ෂි වෙනවා. හැබැයි ඒක කවදාකවත් තේරුම් ගන්නවක්වත් දකින්නවත් සාපේක්ෂව බලන්නවත් බෑ. අර කියන සාතවා පුඤ්ඤ භාග්‍ය උපතිවේ පක්කා කියන එකේ පටල වෙනකම්. ඒක ඇවිල්ලා තහවුරු වෙනකම්. ඒක තමයි වශී කර ගන්නකම් ඒ වඩා හොඳ එක පේන්නේ. වඩා හොඳ එක පේන පටන් අරගත්තට පස්සේ වඩා හොඳට නොයන්න හොඳ අතහැරලා වඩා හොඳට නොයන්න පුදුමාකාර අපේ හිතේ පටලවලා තේරුම් ගත්ත අවිද්‍යාවක් වැඩ කරනවා. දන්නවයි කියලා හිතන විශාල කරුණ රාශියක් ඒවා සේරම තමයි සංසාරයට බඳින නිවන වලහලන දේවල්. නමුත් ඒක ඒ පුද්ගලයා හිතන්නේ දැනුමක් කියලා. ඒ පුද්ගලයා හිතන්නේ මේක මට සහයෝගයේ පිණිස ලැබිච්ච වටිනා පෙරක දෝරුවෙක් වගේ. ගොඩ පෙරක දෝරුවෙක් වගේ. ඉතින් අතනදී අසරණ වෙන දේ දිහා බලනකොට මේ හොඳින් වඩා හොඳට යන ගමන බොහෝමත්ම බොරු වලවල් සහිතයි. බොහෝමත්ම අනතුරුදායකයි වගේ පේන තියෙනවා. එහෙම නැත්නම් වංචනික ධර්ම පිරීලා. ෂට ගති පිරීලා. මායාවී ගති වලින් පිරීලා. ඒ නිසා මේ මිච්ඡා වාචාව අතහැරලා සම්මා වාචාවට යනකොට තමන්ගේ යන ගමනේදී තමන්ගේ තියෙන මේ වංචනික ගති, ෂට ගති, මායාවී ගති දැක ගන්නා සුළුවෙන් ඒක මේ ජීවිතයේ කළ යුතු උත්තරම කෘත්‍යය. වෙන කෙනෙකුට කරලා දෙන්න බැරි දෙයක්. බුදුහාමුදුරන්ට කරලා දෙන්න බැරි දෙයක්. මේ හොඳට දැන් මට පේන්න පටන් ගන්නවා. පේනකොට මම මේවා දැනගෙන අර දානෙදී දස දාන වස්තු අතහැරියා වගේ සීලේදී අනුන්ට බය දීම වෙනුවට අබේ දීම පුරුදු කරා වගේ මේ වංචනික ගති ටික මේ ආසව ධර්ම මේ අනුශේධ ධර්ම අතහැරීම කියන එක එක සැරයක් ජීවිතේට කරන්න වෙනවා. සංසාරෙම එක සැරයක් කරන්න වෙන්නේ ඒකෙන් ඉතුරු වෙන පුද්ගලයා කවදාකවත් පටන් ගත්ත පුද්ගලයා නෙමෙයි. ඒකාන්ත පරිණාමයකටපත් කරනවා. ඒ නිසා මේක සිද්ධ වෙච්ච පුද්ගලයාට තව කෙනෙකුට කියලා දෙන්න වචන නැහැ. ඒ සිද්ධ වෙච්ච පුද්ගලයා දන්න මොකද්ද සිද්ධ වෙච්ච බව නම් තේරෙනවා. අන්න වගේ මේ සම්මා වාචාවේ පැති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අර කියන ලෞකික පැත්ත භව සම්පatti ලබා දෙන සංසාර සම්පatti ලබා දෙන පැත්ත. ඒක තමයි මේ සීලේදී අපි පිළිගන්නේ බොරුව මුසාවාදේ අතහයි. පිසුනා වාචේ පරුසා වාචා සම්පප්පලාප අතහැරීමමයි මේ ලෞකික වශයෙන් සම්මාදිට්ඨ සම්මා වාචා කියලා කියන්නේ. ඒක විස්තර කරන්න මම විතර වෙලා ගන්නෑ. මොකද මේ සභාවක් ඕන කෙනෙක් පිළිගන්නවා. බොරුව කේලම හිස්සචන පරිසවචනට වඩා බොරුවෙන් කියලමින් හිස් වචනෙන් පරස වචනෙන් වෙන්වීම හොඳයි කියන එක. එතකොට මේ පුද්ගලයා සීලවන්ත වෙනවා. සමාජයටත් ලොකු රුකුලක් ලැබෙනවා. ඒකයි මේ වගේ භාවනා වැඩපිළිවෙල මොන විදිහකට කතා කරන්න එපයි කියන්නේ. ඉතින් මේ විරමණය බොරුව නොකිය සිටීම කේලම හිස් වචන පරස වචන නොකර සිටීම දානි කන්දක් දෙනවට වැඩිය හොඳයි. මහා මේරු තරම් පර්වතේ තරම් දන් දෙනවට වඩා කෙරෙන්ට කියවෙන්න තියෙන එක බොරුවක් නොකිය සිටීමෙන් ලැබෙන කුසලය අප්‍රමාණයි අපමෙයයි. ඒක නිසා ආර්ය විනයෙහි පුත්‍ජන විනයේ දාණي අපි කතා කරන දස දාන වස්තු ආදි වශයෙන් ආර්ය විනයේ දාණය කියලා කියන්නේ මුසාවාදයෙන් වෙන් වුණාට පස්සේ මුසාවාද පටිවිරම විරමණයට ගියාම ඒක බුදුහාමර කියන්නේ අරියස්ස විනයේ අග්ග දානම් මහා දානං අරියස්ස විනයේ අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේයි සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි කියලා බොරුවක් කියන්න යන වෙලාවේදී කියන්න ප්‍රස්තාවක් ලැබීමේදී බොරිය නොකිය සිටීමෙන් ඒ පුද්ගලට අයිති වෙන කුසලය දාන කුසලයක් විදිහට බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. කෙනෙකුට එන්න තියෙන බයක් නොදී අභයක් දීම. මේක ආර්ය ලෝකේ දානේ. අග්‍ර දානේ මහා දානේ විදිහට සඳහන් කරලා තියෙනවා. බොරුවක් කියන වෙලාවේදී ඒක නොකියයි. කේලමකට තුඩු දෙන තනක් කියන වෙලාවේ දකින්නට ඒක නොකර නිකන් ඉන්නවා. ඒ වගේම පරුස වචනයක් ඡණ්ඩ පරුස වචනයක් කියනවා අවස්ථාව එනකොට සීලය සලකලා නොකියයි. හිස් වචන කතා කරන වෙනුවට කතා නොකර ඉන්නවා. ඉතින් ඒ බව ඒ කියන්නේ කෙරෙන තියෙන අකුසල කර්මයක් නොකර සිටීම වචනේ වශයෙන් කිසිම වියදමක් යන තැනක් නෙවෙයි. කොහෙවත් යන්න ඕන ක්‍රමකුත් නැහැ. ඒ වගේම කාලය ගන්නෙත් නැහැ. මේක කල කෙල කෝටි ගණන් දන් දෙනවට වැඩිය හොඳ වැඩක්. නමුත් රට දිහා බලනද දන් දෙන්න කොච්චරක් මිනිස්සු පෙළඹෙනවද? ඒ අනුව බලනකොට සීලයට පෙළඹෙන කොච්චර පොඩ්ඩයිද කියලා. මොකද ඒක පේන්නේ මේ දන්දිම මහා කරුණාවකින් අනුන් සතු අනුන් කෙරේ අනුකම්පාවෙන් කරන වැඩක් සීලය කියන එක ස්වార్థේ සලකාගෙන කරන ආත්මార్థකාමී වැඩක් කියලා. මේක මේ පොඩි මේ වගේ සමාජනේ මුළු ලෝකෙම පැතිරිච්ච ධර්මයක්. දානේ දීම මහා කරුණාවෙන් කරන වැඩක්. ඒක කවුරු විදිහම තගේ කළ යුතුයි. නමුත් සීලය තමා ගැන විතරක් සලකන ආත්මාර්ථකාමී පුද්ගලයන් විසින් කරන දෙයක් ඒ නිසා ඒක නෙවෙයි අගය කරන්න ඕනේ දාන කියන එකයි ලෝක මතේ. නමුත් බොරුවක් කියන අවස්ථාවක බලයි බොරුව නොකිය ඉන්න එක විශ්වචනය කේලම පරිසවචන නොකල සිටීමෙන් ලැබෙන කුසලය බුදුහාමුදුරුවෝ මනිනමින් මෙන් බැලුවොත් කොච්චරක් කෙනෙක් පෙළඹෙයිද මේ අමාරු සල්ලි වේදන් වෙන දුර්තික පහල යන්න වෙන ප්‍රතිග්‍රාහක පක්ෂයක් හොයන්න වෙන මේ අමාරු දංක දෝෂ වගන යනට වැඩිය මේක වලක්කාර ගැලීමට. නමුත් මේකට ආගම කැමති නැහැ. ධර්මයේ මේම කිව්වට ආගම කැමති නැහැ. මූලධර්මවාදීන් කොහොමඩක්වත් කැමති නැහැ. ඒසා විශාල බොරු රාශියකින් දාණය පුඹල වෙන්නවා. පුඹල වෙන්නවට අර සීලේ වශයෙන් ඒකත් බුදුහාමරක වචනේ කියන ඒකත් අරිය විනේ මහා දානයක්. නමුත් ඒක දානයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒක නිකන් ආත්මార్థකාමී වැඩක් කරලා පෙන්වන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ සීලයේ වශයෙන් මිච්ඡා වාචාවෙන් තොර වෙලා සම්මා වාචාවට පැමිණීම ප්‍රතිපදාවේ පළවෙනි පාඩම වශයෙන් තමයි උගන්වන්නේ. බෞද්ධ ජීවිතයේ පාඩම තියෙන දාන සීල භාවනා ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා. ඒ මේ සීලයේදී සිද්ධ වෙනවා බොරුවක් වෙනුවට, කේලමක් වෙනුවට, හිස් වචන පරස් වචන වෙනුවට නොකර සිටියෝ. හැබැයි දානේ මම මෙච්චර සල්ලි විදන් කරා මෙච්චර සංඛ්‍යා ගානකට දුන්නා ප්‍රමාණ කරන්න පුළුවන්. බොරුවක් නොකර සිටීමෙන් ඇති වෙන කුසලය අප්‍රමෙයයි අප්‍රමාණයි කියලා බුදුහාමර සඳහන් කරලා තිනවා මොන විදියෙන්වත් ප්‍රමාණ කරන්න බෑ. එචා හුඟව දෙනෙක් කැමති මේ ඉලක්කම් ගණන් කියන්න පුළුවන් දානෙට. අප්‍රමාණයි අපමෙයයි කියන සීලය කොච්චර කරත් ඇඟට වදින්නේ නැහැනේ කියන්න දෙයක් නැහැනේ පෝස්ටර් ගහන දෙයක් නැහැනේ පිටිවල ලියන්න දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒකට කැමති නැහැ දාන්නට කැමති. දැන් ඒක අපි හිතමු යම් කෙනෙක් මම මේ කියන්නේ මේ දානෙන වලක්කලා සීල කරන්න කියන එක නෙවෙයි දන් දෙන කෙනා සීලෙත් රකින්න කියන එක. සීලවන්ත විඳගෙන සීලවතුන් දන් දෙන්නේ කියලා. එතකොට සිදුවෙන කුසලය ප්‍රමාණ කරන්න බෑ. මෙන්න මේක තේරුම් අරගෙන යම් කෙනෙක් මේ බොරු නොකියින්ද කේලම් හිස්සතිපත්සවත නොකියින්ද සීල ශික්ෂාවක් මිදිකලා අල්ලගෙන හිටියට ඒ පුද්ගලයා යම් දවසක සමාධි භාවනාව සඳහා පෙළඹුණාට පස්සේ පේනවා ඒ විදිහට මේක මිදිකලා අල්ලගෙන හිටියට මොකද බොරුවට කේලමට හිස්සචෙන්ට පරිසවචෙන්ට අවශ්‍ය වෙන මූලික පෙළගැස්ම හිතේ තාම තියෙනවා කියන්නේ යම් යම් හේතු නිසා ඇත්ත දේ ඇත්ත වශයෙන් කියන්නේ නැතුව පොඩ්ඩක් ඔපමට්ටම් කරනවා. ඒ නැත්තම් දෙන්නේ බිඳවන පැත්තට මේක පාවිච්චි කරනවා. එහෙම නැත්තම් සරපරස විදියට කියන. එහෙම නැත්තම් කිසියම් වෙච්ච නැති දෙයක් සත්‍ය නොවන දෙයක් හිස් වචන කතා කරගෙන. අන්නේම කතාන කතා කිරීම සඳහා හිතේ ඇතුලේ පෙළ ගහින එකට අපි විතක්ක ਵਿਚාර කියලා කියනවනම් භාවනා කරන්න ගිය එකනා විතර දන්නේ නැහැ කවුරුවක්වත් අපේ හිත කොච්චර ඇතුළත දොඩමඩුද කොච්චර විතක්ක ਵਿਚාර තියනවද කියලා. ඊට පස්සේ දැන් සම්මා වාචා විරමණය නෙවෙයි කරන්න තියෙන්නේ මේ ඇතුළේ පෙළ ගැහෙන දේ විතක්ක ਵਿਚාර පවා කීකරු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ දීලා තියෙන ප්‍රතිපදාව අපි කිව්වොත් විපස්සනාව කියලා ඒව නැත්තම් ඇත්ත ඇති හැටියට දැකීම කියලා යෝගාවචරයා භාවනා විපස්සනා භාවනාට ගියාට පස්සේ මේ විතක්කය මේ ਵਿਚාරය නතර කිරීම සඳහා ගන්නා වූ ප්‍රයත්නෙද කියනවා අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියනවා. යම් කිසි කෙනෙක් මේ බොරුව කේලම හිස් වචන පරස වචනේ කියන එක ඉරේ පිටිපස්සේ තියෙන විතක්ක ਵਿਚාර වශයෙන් ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක නතර කරුවොත් කොහොමඩක්වත් බොරුව කේලම හිස් වචන පරස වචනේ එන්නේ නැහැ. හැබැයි බොරුව කේලම හිස් වචන පරස වචනේ නතර කළත් විතක්ක ਵਿਚාර තියෙන ඉඩ තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා තාම ආශ්‍රව සහිතයි, අනුශේ ධර්ම සහිතයි. මිරිකලා හිතෙන් අල්ලාගෙන හිටියට සීල ශික්ෂා වාසයෙන් නැවත ඇති වෙන්න තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා ඒ හේතු භූත වෙන බීජේ පවා විතක්ක ਵਿਚාර පවා නැති කිරීමට ගන්නා වූ මේ ප්‍රයත්නය බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා මානව ඉතිහාසයේ කවදාකවත් සඳහන් වෙලා තිබිලා නැහැ. කිසිම කෙනෙක් හිතුවෙත් නැහැ මේ සම්මා වාචා කියන එකේ අඩියෙම තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක පාලනය කිරීමක් කියලා. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක පාලනය කරනවා හෝ අතේ අතට ගන්නවා හෝ වශී කර ගන්නවා කියන වැඩේ සමථ පැත්තෙමුත් විස්තර කරලා දෙන්න පුළුවන් විපස්සනා පැත්තෙමුත් විස්තර කරලා දෙන්න පුළුවන්. හැබැයි එතකොට චෝදනා කරනවා ගැඹුරුයි කියලා. එතකොට චෝදනා කරනවා මේක සංකීර්ණයි කියලා. නමුත් මෙතෙන්ට යන්නේ නැතුව මේකට ඇඟිල්ල තියන්න නැතුව අල්ලන්න නැතුව කදාකත් මේ සම්මා වාචා කියන එකේ අඩිය බලා ගන්න හම්බෙන්නේ නැහැ පූර්ණ වශී භාවයක් ගන්න බෑ. මේ නිසා ඉස්සෙල්ලාම දවසෙත් මම මේක ටිකක් හඳුන්ලා දුන්නා. අපි විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්නේ විතක්ක ਵਿਚාර දෙක මරන්නේ විතක්ක ਵਿਚාර හරහාමයි. ඒකයි ඒකේ තියෙන ලස්සනම වැඩේ. ඒක නිසා අපි අරමුණකට හිත ගන්න ආස්වාද ප්‍රසආසයට හෝ පිම්බීම හැකිලිමට හෝ වම දකුණට ගන්න අපි විතක්කේ පාවිච්චි කරනවා. ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාසය මෙනෙහි කරනවා. ඒකල ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස බලන්න ਵਿਚාරය යොමු කරනවා. නිසා ඉස්සල්ලාම කරන විතක්ක ਵਿਚාර දෙක ආරූඪ කරගන්න එක. විතක්ක ਵਿਚාර දෙක අවුදයක් කරගන්න එක. විතක්ක එnde එnde එnde එnde නිින්ද නැතුව. එතන මේ තීන මිද්දේ කියන වැරදි චෛතසිකයට නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයේ ප්‍රතිනිධිය කියලා කියන මේක ආයුර්වේදයේදී නැති කරන්න පාවිච්චි කරන විතක්ක නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි කරන නිදිමතන කියන්නේ. කුකුස සැකය කියන එක නැති කරන්න ਵਿਚාරේ පාවිච්චි කරනවා. මම මේ කරන වැඩේ හරියද වැරදිද කියලා එන කුකුස නැති වෙන්නේ ආශ්වාසය මෙහෙම ප්‍රශ්වාසය මෙහෙම කියලා දෙක සාංශුද්ධයෙන් පේනකොට සැකයක් එන්නේ ඉඩක් නැහැ. ඉතින් යම් වෙලාවක යෝගාවචරය ආයේ නිදිවතරින්ද දෙන්නේ නැතුව සැකයකට ඉඩ දෙන්නේ නැතුව ආනාපානෙ ගෙවිගෙන යද්දි දිගටම භාවනා කරගෙන ගියොත් එයාගේ හිත නීවරණ ධර්ම ටික අයින් වෙලා විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකග්ගතාසයිත ප්‍රථම ධානයටපත් වෙනවා කියන එක සමත භාවනාවේදී සාමාන්‍ය ඕනේ සම්මත පොතක කියන ඒ මතයක්. මේ විදිහටම විපස්සනා කරන එකනා එනේන ආස්වාසය එනේන ප්‍රසවාසය හොඳට දැනගෙන ආස්වාසයෙන් ප්‍රසවාසය වෙන් කරන තරමට වෙන් කර දක්නා තරමට දුර සාංශුද්ධෙන් කැන්දී ගල බේරන්නා වගේ. කෙස් ටිකක ගැට ඇරලා පීරන්නා වගේ. හොඳට දැකගත්තොත් ඒ පුද්ගලගේ හිත හොඳට ආශස් ප්‍රසආශයට සමීප වෙලා ආසන්න වෙලා බහගන්නවා. ඒ බහගෙන මෙහිම හිත පැවැත්වුවොත් ආනාපානේ එන්නේ න ආනාපානේ හැම වෙලාවෙම අලුතෙන් ඉපදිච්ච දරුවෙක් මේ ඉස්සල්ලාමෙන් හුස්ම ගන්න හදනවා වගේ ලොකු ආධුනික මනසකින් ලොකු ගෞරවයකින් ලොකු ධර්ම ගෞරවකී යුක්තව කෙරුවොත් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරගන්න පරිච්ඡේද කරගන්න වෙන්කොට හඳුනා ගන්න දන්න යෝගාවචරයා ඒක හොඳට හැම පැතිකඩම දකින්නකොට නොදැනීම ආස්වාසෙන් ආස්වාසයට පොඩි වෙනස්කම් වර්ගයක් තියෙනවා ඒකත් තේරුම් ගන්න. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා ඒකත් තේරුම් ගන්න. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැන ගැනීම සඳහා පාවිච්චි කරන ඥාණයට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඇත්තටම නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ආස්වාසය කියන්නේ රූප ධර්මය වායු පොට්ටබ්බ ධාතුව ඒක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවා. ප්‍රස්වාසය නෝට ආස්වාසය නෙවෙයි කියලා දන්නවා. ඒකට මේ ආස්වාසයට ප්‍රස්වාසයට හේතු වෙන වායු පොට්ටබ්බ ධාතුව රූපේ වෙනවා. ආස්වාසය ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න ඥාණයට නාම ධර්මය කියනවා. ප්‍රසවාසයේ ප්‍රසවාසම ආශාසෙ නෙවෙයි කියලා ධන ඥානෙට කියනවා නාම ධර්ම කියලා. මෙන්න මේ දෙක වෙන් කර ගන්න වෙලාවේදී යෝගාවචරයට සුද්ධිතම උදව් කරන උදව් වෙන්නේ මේ වගේ පෞද්ගලික ලක්ෂණ. ආශාසයේ පෞද්ගලික ලක්ෂණ වෙනම ලයිස්තුකට යනවා. ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ වෙනම ලයිස්තුකට යනවා. මේවට කියනවා සලක්ෂණ, සබහව ලක්ෂණ, භාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ආදී වශයෙන් මේ විතක්කය වහවහ ක්‍රියාත්මක කිරීමෙන් විතක්කේ ක්‍රියාවත් කිරීමෙන් ලැබෙන මේ දෙකේ වෙනස දැන ගැනීම අපේ ථේරවාද සාසනය ඉතාමත්ම උච්ච විද්‍යට දියුණු කරලා තියෙනවා අගය කරනවා. මේකට සාමාන්‍ය ලෝකෙ කියන්නේ භෞතික විද්‍යාව කියලා. භෞතික විද්‍යාවේ මොන දෙයක් හම්බුණත් ඒක වෙන දෙයකින් වෙන් කරලා කියනවා. මේක තඹ, මේක පිත්තල, මේකේ මේ තඹවල අණුක බහරේ මෙච්චරයි විශිෂ්ට ගුරුත්වය, මෙච්චරයි පාට, මෙච්චරයි මේකේ විදුලිය සන්නයන කරනවද නැද්ද වශයෙන් මේ ඔක්කොම තොරතුරු දැන ගැනීම විද්‍යා ශාස්ත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරලා උගන්වනවා. හැබැයි එකක් කියන්න පුළුවන් බුදුහාමුදුරතරන් තාම විද්‍යාව ඉස්සරහට අවිලන්නේ. වායෝ පොට්ටබ්බ ධාතුවේ ඇතුළෙන වායෝ ධාතුවේ තියෙන සියලු ලක්ෂණ පිට වෙන පොට්ටබ්බ ධාතුවේ තියෙන සියලු ලක්ෂණ වෙන් කළ දකින්නකොට භෞතික විද්‍යාව තාම ධන ගාන මොන්ඩිසෝරි පන්තිට වැටෙනවා. යෝගාවචරය කිසිම ඩිග්‍රියක් PhD එකක් නැති වුණාට හොඳට දන්නවා ආස්වාසය කරනකොට ආස්වාසය සිද්ධ වෙන්නේ මෙන්න ඒකේ ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ. ප්‍රසවාසය කරනකොට ප්‍රසවාසය දන්නවා ඒ පෞද්ගලික ලක්ෂණ. එතකොට හිත හර්ධියටම මුණට මුණ දාලා හිටිනවා. මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ හොඳට දැන ගැනීම සඳහා විතක්කය මෙහෙවලා මෙහෙවලා මෙහෙවලා ගන්න පුරුවන් තරම් ධර්මෝජාව. ගන්න පුරුවන් තරම් දැනුම අරගෙන එහිම වැඩි වෙලා ඉන්නකොට පුදුමාකාර පරිවර්තනයක් යෝගාවචරගේ හිතේ ආනාපානෙ දැනුමෙත් හිත වෙනවා. මේක පොතේ උගන්වන්නේ අර පෞද්ගලික ලක්ෂණ බල බල ඉඳදී මේ දෙකටම පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ආස්වාසිරත් ප්‍රස්වාසිරත් පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නකොට ඒක යෝගාවචර කරන දෙයක් නෙවෙයි කරන දෙයක් ඒ බව පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්න බවට තියෙන ප්‍රධානම ශක්තිය තමයි අරමුණ එපා වීම. අරමුණ ඒකාකාරී වීම, අරමුණ නීරස වීම. ඔය දෙකේ විචිත්‍රත්වයේ තියලා වෙන්වෙන් වශයෙන් දකිනකොට හිත උනන්දුවෙන් ඒක කරනවා. මේ කලවංගියකට එනකොට පොදු ලක්ෂණේ බවට එනකොට මේ විතක්කය හැලෙන්න ගන්නවා. මෙනේ කෙරුවට මෙනේ වෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය පැහැදිලිවම අභියෝගයකට ලක් වෙනවා ගිහිල්ලා පිටියක් ආවට කියලා හිටගත්තා වගේ දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න බෑ ආස්වාසයද වෙන්නේ ප්‍රස්වාසයද කියා ගන්න බෑ මොකද දෙකේම ඇති වෙලා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ පොදු ලක්ෂණ එන්න පටන් අරගත්තට පස්සේ මේ විතක්ක චෛතසිකයේ මෙතෙක් විශාල වශයෙන් මේ කටකෝල කපාගෙන හරියට පාරක් හදාගත්තා වගේ උදව් කර මේ විතක්ක චෛතසිකය අල්ලන්න නැතුවම මෙන්න මේ අල්ලන්නේ නැති වෙච්චාම යෝගාවචරය මොකද කරන්නේ? ආය හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් අරමුණට හිත යන්නේ නැති වෙනකොට නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් වැරදිලා කියලා නැගිටලා යනවා. එහෙම නැත්නම් කම්මැලි කියලා ඈනුම් අරින්න පටන් ගන්නවා. විවිධාකාර විදිහට මේ මායාවේ දසමාර සීනාව ඇවිල්ලා මේ අන්දමන්ද මනසට උද්දුම විදිහට කලකොලොප්පම් කරනවා. අන්නේ වෙලාදී යෝගාවචරයා <clears throat> සැකයක් කරන්නේ නැතුව බලාපොරොත්තු සුන් කරගන්න නැතුව මේ උනේ පෞද්ගලික ලක්ෂණ බල බලා හිටපෙකේ පොදු ලක්ෂණේ මතුවීමයි මම දැන් මේ පොදු ලක්ෂණ දිගේ ඉදිරියට යනවා කියලා අරක සැකය නීරසකම ඒකාකාරීකම කාගෙන ගියොත් මේ යෝගාචර තේන දැන් මෙනෙහි කරගන්න බැරුව යනවා අර මොකට මෙනෙහි කරාට අල්ලන්නේ නැතුව යනවා ඉතින් එතනදී අර මෙතෙක් උදව් කරපු විතක්කය හැලෙන වෙලාවේදී යෝගාවචරය අමෝරාවේ මෙනෙහි කරන්න ගත්තොත් භාවනාවේ සමාධි කැඩෙනවා. සතියත් අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙච්චර තාක් දුරට විතක්කේ යොදන්න ඕනේ මෙන්න මෙතනදී විතක්කේ අතහරින්න ඕනේ කියන එක මොනම පොතකින්වත් විස්තර කරලා දෙන්න බෑ. මොනම සමීකරණයකින්වත් පෙන්වන්න බෑ. ඒක උඟක් වෙලාට මම නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ වාහනයක් පදවන රියදුරා කොච්චර දුරට ෆස්ට් ගියර් එකේ යන්න ඕනද කොතනදද සෙකන්ඩ් එකට දාන්න කියන එක පොතකින් පෙන්වන්න බෑ. කන්ද නගිනකොට එක විදියක්, පල්ලම යනකොට එක විදියක්, සෙනඟ වැඩි වෙනකොට එක විදියක්, බර වැඩි වෙනකොට එක විදියක්, බර වාහනයක සෙනඟ අඩුවෙන් යනවනම් එක විදියක්. එයාට ඒක තේරුම් ගන්න වෙනවා. ආ දැන් මේ වාහනේ හොල්ලගන්න පාරට දාගන්න පළවෙනි ගියර් එක හොඳයි. නමුත් පළවෙනි ගියර් එක හොඟක් තෙල් පිච්චෙනවා. ඒ නිසා හැකි ඉක්මනට වාහනේ ඇද්දෙනකොට සෙකන්ඩ් එකට දානකොට මොනම ඉංජිනේරියෙකුටවත් ටෙක්නිකල් ලැන්ග්වේජ් එකකින් කියන්න බෑ මෙන්න මෙතනදී සෙකන්ඩ් එකට දාන්න කියලා. ඒක බොක්කෙන්ම එන්න ඕන. ඇඟෙන්ම එන්න ඕන. අන්නේ ඇඟෙන්ම එන එක ඩ්‍රයිවර්ට තේරෙනවට තමයි ඉංජිනේරට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉංජිනේර්ස්ලා හරි අදක්ෂ රියදුරෝ. හැබැයි ඩිග්‍රී එකෙන් නම් ඒගොල්ලන්ට දැනම හොඟක් තියෙනවා. මේ ඩ්‍රයිවර්ට වගේ එන්නේ නැහැ. ඒ නිසා භාවනා කර කර යනකොට මේ විතක්කය පාවිච්චි කළේ නිින්ද කඩා ගන්නයි. දැන් නිින්ද නැතුව අරමුණේ හිත හිටිනවා නම් විතක්කේ නැති වුණත් කමක් නැහැ. සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා නම් යන්න ඕනේ. ඒත් තාම ਵਿਚාරේ තියෙනවා. හොඳට දන්නවා තමයි. සතිය කැඩලා නැහැ, සමාධිය කැඩලා නැහැ කියලා අන්න එතනදී භාවනා ඉදිරියට ගෙනියන්න අත්වැරදි වැරදි හරහමයි එකම ක්‍රමය. දැන් මෙතෙක් කළා විතක්කේ යොදවන්නත් උනන්දු කරලා බණ කියනවා. ඒක ඉදිලා හැලෙන වෙලාවදී ඒක අතාරින්නත් ඒ හා සමානව බණක් කියනවා. විතක්කේ යෙදවීම සඳහා නැවත නැවතත් මෙනෙහි කරමින් අරමුණත් එක්ක ආදකම් පැවැත්වීමට කරන මේ කෘත්‍ය අපි චේතනාපූර්වක කරනවා නම් මේවීමක් සහිතව සචේතනිකව සසංකාරිකව කරනවා නම් චේතනාව අවශ්‍ය නැතුව හැලෙන වෙලාවේදී ඒක අසංස්කාරිකව චේතනාවකින් තොරවම මේ දේ සිද්ධ වෙනකොට මේක ඇත්තටම යෝගාවචරය කරන දෙයක්ද යෝගාවචරය සිද්ධ වෙන දෙයක්ද කියන ප්‍රශ්නේ මතුවේ. මේකට ලේසිම උත්තරේ තමයි ඒක වෙන්න දීලා නිකන් ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ නැත්නම් යමක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. අරමුණ හොඳට දැපෙන දමා ගත්තට පස්සේ කී කරුණාට පස්සේ අරමුණ සාන්ත වේගන යනවනම් ඒක නැවත උඩුප උඩුප ගන්න හයියෙන් මෙනෙහි කරලා හෝ හයියෙන් හුස්ම අරගෙන හෝ නැගිටලා යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ ශාන්ත වෙනකොට එහෙමම භාවනාවට යnderලා Taman හිමීට මෙනෙහි කිරීම නැතර කරනවා. හරියට බබෙක් නලවන අම්මා බබා නිින්දයාගෙන එනකොට හුරතලේ මේ නැලවිලි කවිය අඩු කරන්න ASCII. බබා දඟලන වෙලාව නම් අයියෙන් කකුල් දෙක හොලවලා පද්ද පද්ද තොටිල්ල පද්ද පද්ද අයියෙන් නැලවිලි කවි කියනවා. ඔබට නිින්දාගෙන එනකොට ඒ කම්පන චංචල අඩු කරලා ඒ ගානට එමෙට කියලා ඉන්දට yaadena කටයුතු කරනා වගේ මේ සචේතනික අචේතනික ભેදයක් පරියන්ගේ පළවෙනි විනාඩි 5 ඇතුළත යෝගාවචරයට කරන්න වෙන විශේෂම දක්ෂ යෝගාවචරය. අදක්ෂ යෝගාවචරයට 45ක් 50ක් ගියාට පස්සේ මේක සිද්ධ වෙනවා. පිටක්ක යොදවලා අරමුණ කීකරු කරගත්තට පස්සේ කීකරුක මේ සත්‍ය සමාධිය වැඩනකොට එහිමීට විතක්කේ හැලෙනවා. අන්නේ වෙලාව දැනගෙන එහෙමම හැලෙන්න ඇරලා භාවනාවට භාවනා ආරය යන්න ආවිනවා. හරියට විනිශ්චය ගත්තොත් යෝගාවචරයි අවශ්‍ය වෙලාවේදී මේ විනිශ්චය ගත්තොත් කාට තේරෙන පටන් අර ගන්නවා නිකන් ආශාන්තරව කෝට පයිලට්ින් දැම්මා වගේ යම් ප්‍රමාණයකට උසට යනකම් පයිලට් එක කරන අනිවාර්යයෙන්ම දෙන්නෙම නැහැ ඕටෝ පයිලට් එක යන්නේ. යන්ත්‍රයට පාවිච්චි කරන්න දෙන්න නැහැ පයිලට් කරන්න ඕනේ. මම ඉඳලා පයිලට් ගෙන් අහනකොට යාගේ මීටර් 100ක් උඩට ආසන්තර උස්සනකම් කවදාකවත් යන්ත්‍රයට දෙන්නේ නැහැ. 100න් පස්සේ කැමැතිනම් යන්ත්‍රයට එන්න පුළුවන්. හැබැයි ඒත් හොඳට යන්ත්‍ර දිහා බලාගෙන ඉන්න පයිලට් ඉඳගෙන ඉන්න ඕනේ ආසලෙ. අනිත් වගේ මේ යෝගාවචරයා මේ විතක්කය මෙතෙන් දෙනකම් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ වැඩේ යන බව දැනගෙන විතක්කේ සඳහා හිත මෙහෙවීම, චේතනා කිරීම, ප්‍රාර්ථනා කිරීම, අදිෂ්ඨාන කිරීම නැතුව යන්න ඕනේ කියන මේ කාරණාව මේ සම්මා වාචාවල බොහොම ගැඹුරෙන් නියම සම්මා වාචාව තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා සරුවචනාංශයේ මේක මහා චත්තාරීස සූත්‍රයේ වචන වලට දාන්නේ නැත්නම් සරුවචන දේශනාවට ශ්‍රීමුක දේශනාවට දාන්නේ කතමෝච බික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග මහන්නේ මේ සම්මා වාචා වල ඇත්තම ගැඹුර ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තරයට පාර වෙන්න ආන්නා වූ සම්මා වාචාව කුමක්ද යත් නැත්නම් ඒකට හඳුනා දීම කරලා යෝකෝ බික්කවේ ආර්ය චිත්තස්ස එන ආර්ය භාවයටපත් වෙච්ච හිතක් එහෙම නැත්නම් මේ ලෝක ලෞකික කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීංසා විතක්ක නැති ආර්ය චිත්තස්ස ආර්ය භාවයට එසෙවිච්ච උසස් වෙච්ච හිත ඇති කෙනාට ඊකට අනාසව චිත්තස්ස ආශ්‍රව ධර්මයන්ගෙන් එහෙම නැත්නම් හීන් නූල් වලින් මෙහෙවන හිතක් නැතුව ඇත්ත ඇති හැටියෙන් දක ගන්න හිතක සේයාව තියෙනවා නම් ඒ වගේම අරිය මග්ග සමන්ගිනෝ දැන් ආර්ය මාර්ගයට යාදෙන ආර්ය මාර්ගයට සම්පාත වෙන හිතක් කියන්නේ මෙතෙක්කල් ජීවිතේ පවත්තපු තර්ක හිතක් නෙවෙයි 아무තු ආර්ය මාර්ගයට යාදෙන ඒ අනුව සමලංකృత වූ ඒ හිත ඇති කෙනාට අරිය මග්ගම් භාවයේතෝ මට ඇත්තටම මේ ජීවිතයේ නියම වශයෙන්ම සම්මා වාචාව අඩියෙන්ම ඇති කර ගන්න ඕනේ මට නිවන් දකින්න ඕනේ කියලා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් නිවන් දැකීමට කටයුතු කරන යෝගාවචරය. තාම ආර්ය වෙලා නැහැ. නමුත් ආර්ය වෙන්න දැන් අද්දරට එළඹි පෙළඹි වාසය කරන හිතක් මේ වචන හතරෙන් විස්තර කළේ සරුවත් යනසේ සඳහන් කළා තියෙනවා. චතුහිපි වචී දුත්තරිතේහි මේ හතරාකාර වූ වචී දුත්තරිතේ බොරුව කේලම හිස් වචනාත පරස වචන කියන මේ හතරාකාර වූ වචී දුත්තරිති ආරති විරති වේරමණී නැත්නම් ආරති විරති පටිවිරති වේරමණී කියලා කියනවා ඒකට කැමැත්ත අතහැරලා දාන මොකටද කැමැත්ත අතහැරලා දාන්නේ මේ හතරාකාර වූ වචී දුස්සත්ත යටින් තියෙන විතක්කේට විරති විරමණය කරනවා. පටිවිරති ආස්පතිම අයින් කරනවා. වේරමණී වෙන් වෙන්න වාසය කරන්න හම්බ වෙනවා හොඳයි කියලා තීන්දුව කරනවා. හොඳට භාවනාව යාගෙන එනකොට එළවෙලුවා මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙනෙහි කරලා කීකරු කරගත්ත හිත විතක්කේ හිමීට අයින් කරනවා. ටික වෙලා කරන ਵਿਚාරයත් අයින් වෙනවා. මේක සමතේදී බොහොම ලස්සනට කියනවා. ප්‍රථම ධානයේ සඳහා විතක්ක විචාර පීචසුක ඒකග්ගතා සහිත ප්‍රථම ධානයේ සමවැදිලා ඒ යෝගාවචරයේ ධාන සුඛය ධාන වශ්‍ය පැය පන්නලා හිටියට පස්සේ අරමුණට ධානෙට අර්පණාවට හිත සමවදිනකොට මුදුට ඒකේ මිහිරියාවක් තේරුම් ගන්න නීවරණ නැහැ කෙලෙසිලා නැහැ හිත කටුකොලක් අස්සේ අන්ධකාරය ගිය මිනිහෙක් එල්ලිලියකට ගියා වගේ එළියක් දැනෙනවා. නමුත් ඒක පැය ඒ කහමාරට පන්නකොට තේරෙනවා ධාන හිත වුණත් මේ විතක්ක ਵਿਚාර දෙක මහා කරදරයක්. ඒ දෙවෙනි ධාන සඳහා අදිෂ්ඨාන කරන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතානම් වූ ප්‍රණීත ධානාංගෙන් සහිතව දෙවෙනි ධානය ලැබේවා කිනෝට විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. ඒක ඉවත් දානවා. ඇත්තටම පළවෙනි ධ්‍යානෙට යන්න ගොඩක්ම උදව් කරේ විතක්ක ਵਿਚාර දෙක. නමුත් දෙවෙනි ධ්‍යානෙට යනකොට මේ දෙක හලනවා. ඒක හරියට ඔය ඇපලෝ 11 12 13 වගේ රොකට් යනකොට ඒක පොළවෙන් උස්සන්න උදව් කරපේ සැටර්න් 1 2 3 කියන රොකට් තුනම ගිනි අරගෙන හැලෙන්න ඕනේ කක්ෂගත වෙන්න. ඔය යන්නෙම කැනවරල් තුඩුවෙන් අත්‍රාන්තික සාගරයට හරවලා ඒ තාමත්ම වේගෙන් දැවිලා ඒ කොටස් ගිනිගෙන වැටෙන්න ඕනේ. ඉහළට යන ෂටල් එක උඩට යන. අනිත් වගේ යෝගාවචරයාගේ මේ කෙලෙස් වලින් ගලවලා හිත අරමුණට හේතු කරගන්න ගොඩක් විතක්කේ අවශ්‍යයි. නමුත් ටික වෙලාවකින් විතක්ක හැලෙන්න ගන්නවා. විචාරේ හැලෙන්න පටන් අර ගන්නවා. ඒකෝට අනිත්‍යං දුක්ඛං අනත්තං කියන ගන්නත් එපා. අසුභ බලන්න යන්නත් එපා. බුද්ධානුසුති කරන්න යන්නත් එපා. මෛත්‍රී කරන්න යන්නත් එපා. හැම එකකින්ම කරන්නේ ආය විතක්කේ ගෙනත් දාන්නේ. යන භාවනාව දිහා මෙහෙම බලන් ඉන්න පුළුවන්. යමක් නොකර සිටීමමයි මෙතන කියන්න වෙන්නේ. ඒකෙන් සම්මා කම්මන්තය සිද්ධ වෙනවා සම්මා වාචාව සිද්ධ වෙනවා සම්මා ආජීවය සිද්ධ වෙනවා මෙතෙත් එනකන් කැස කවල Java කවල විතක්කේ හරහා ඔසවාගත්ත මේ දේ කක්ෂයෙන් පිට පැනනට පස්සේ ඒක ඒක විසින් ගෙනියන්න ගන්නවා අන්න එතෙන්දී ඇඟිලි ගහන්න යන්න එපා මෙන්න මෙතනදී තමයි යෝගාවචරය මේ අසංස්කාරික සසංකාරික ભેදය සසංකාරිකෝ භාවනාව හැම පර්යංකේදී මුලදී කස කවන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ පාටිකල්. ඒක වල යම් කිසි තැනකට ආවට පස්සේ තමයි තියෙනවා දැන් භාවනා විශ්ින් භාවනා ගැම්ම ගන්න හදනකොට ඒ සංස්කාර, ඒ චේතනා, ඒ ප්‍රනිදි, ඒ ප්‍රාර්ථනා, ඒ අභිමතාර්ථ සියල්ලම තැරලා වෙන දෙයකට ඉඩ දෙනකොට විශාල දාන ප්‍රතිපදාව සිදු වෙනවා. ඒකට කියන්නේ ආරති, විරති, පටිවිරති, වේරමණී කියලා. ඉතින් මේකට කියන්නේ ලෝකෙදී ලොකුම පිංකම. මොකද්ද යමක් නොකර සිටීම. ඕක තමයි අපිට බැරි අන්තිමම බැරි දෙය. ඒසා විපස්සනා අමාරුයි කියන. ඒ මොකද ඒ ගායේ හින්දා. කඩි ගායේ හින්දා නිකන් ඉන්න බැරිකම නිසා වෙන්න මොකක්වත් නිසා. ඉතින් මේක කිව්වහම ඉතින් මේ රිදවන්න කියනවා ගහන්න බනින්න කියනවා කියලා මොකද පින් කරනවා කියලා විශාල අදහසකින් මේ කෙරුවාව මතක තියාගෙන අපිත් හරි කෙරුමු. කාර්යකෝරාලා ඔක්කොමලා. හැබැයි කාර්යයකට නතර කරපන් කියපු දවසේ අර ගිනාපු ගැම්ම කොච්චර ඇබ්බැහියද කියනවනම් අතහරින වෙලාවේදී මේ විතක්කය මේ ਵਿਚාරය ආරති විරති පටිවිරති වේරමණී කියන තැනදී අපි කවදාකවත් මේක අතාරින්නේ බදාලා අල්ලගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? එක්කෝ මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා. එහෙම නැත්නම් හිතුව නික්කන් ඉන්නේ කෝ කමන්නේ බුද්ධ අංශුති ටිකක් කරුවා මොකද වෙන්නේ කියලා අරන් අරන් අරන් අරන් අරන් අරන් අරන් කියලා ඒක පටන් ගන්නවා. ඒ නැත්නම් අනිච්චන් දුක්ඛන් නැත්නම් පටන් ගන්නවා. මේ නැත්නම් අසුබ බලනවා. මේ සෑම දෙයකින්ම වෙන්නේ ඇහැට කුණක් වැටෙනවා වගේ අර ලස්සනට සිද්ධ වෙන්න හදන විතක්කයේ නැතිකම විතක්කේ අභාවය විතක්කේ විරමණය සඳහා කළ යුතු පුහුණුව වෙනුවට අපි චාරිත්‍රයට බුලත් කන්නා වගේ චුයින් අහපනා වගේ බීඩි බොන්නා වගේ මොනවා හරි කිය කිය ඉන්නවා. මේ කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒ කියන්නේ මේ යමක් අපි කළ යුතුමයි නිවන් දකින්නකන් තටමන්න ඕනේ අමුඩ ගහන්න ඕනේ කියලා වැඩ. වේරමණිය වචම්මා වාචා වශයෙන් බොරු නොකීම හොඳයි. ඒක නතර කරලා වාචාවට යටින් තියෙන සංඛාර වශයෙන් තියෙන විතක්ක ਵਿਚාර දෙකේදී යෙදිය යුතු විතක්කේ යෙදෙන වෙලාවදී යොදන්න ඕනේ. නොබෝ වෙලාවක මේ කෘත්‍ය සම්පාදනය කරලා පස්සේ ගිනිගෙන හැලෙනවා. අන්නේ හැලෙන වෙලාවේදී කිසිම ප්‍රේමයක් නැතුව ඒකේ කෘත්‍ය සමාරයි ඒකට යන්න හරිනේ කියනකොට ඒක හොඳට ආදේශ කරන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ කියන්නේ ආර්ය හිතකින් ආර්ය මාර්ගයට තුරු දෙන ආකාරයට ලෝකෝත්තර පැත්තට තල්ලුවක් විදිහට මෙතෙක් උදව් වෙච්ච විතක්කය අරති විරති පටිවිරති වේරමණී කියලා හැලෙන වෙලාවදී දිහා බලාන ඉන්නවනම් ඒක අපේ වචනෙන් කියන්නේ තියෙන යමක් නොකර සිටීම තමයි. මේ ප්‍රශ්නේ මෙතනදී කියන මේ අසංකාරික සසංකාරික ભેදේ කෙලින්ම මහචුල්ල වේදල්ල සූත්‍රයේදී විශාක උපාසකතුමා අහනම ධම්මදින පහතරින්නාංශගෙන් මේ බුදුරජාන් වහන්සේ උගන්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංස්කාරයක්ද සංකතෝති උදා වූ අසංකතෝති අසංකතයක්ද කියලා. කියන්නේ සකස් කරන ලද්දක්ද ආයාසයෙන් කළ යුත්තක්ද මෙහෙවීමෙන් කළ යුත්තක්ද එහෙම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන දෙයක්ද කියලා. ඉතින් මේ ධම්මදින තෙන්නාංශ කියනවා ඒ කාන්තේම ආයාසයෙන් කළ යුත්තක් කියලා සංකතයක් කියලා. ඒ නිසා යම් තාක් දුරට මෙනෙහි කිරීම කරනවා නම් යම් තාක් දුරට මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන ඒ තාක් ඒක සංකතයක් තමයි. උ සංකතේ කෘත්‍ය හමාර වෙච්ච ගමන් ඒක අසංකතයකට වැටෙනවා. අන්න එතනදී ඒ බව තේරුම් ගන්න මේ අසංකතේ සමාදන් වෙන එක. අරිය මග්ග අරිය චිත්තස සමන්ගිනෝ. ඒ සමාදන් වුණේ නැත්නම් කවදාකවත් Tamanට ලෝකෝත්තර පැත්තට යන්න බෑ. එතනදී අතහැරීමක් වෙනවා. ඒ අතහැරීම කරන දෙයක් නන් නෙවෙයි කරන දෙයක්. ඒ කරන දෙයට අනුග්‍රහ කිරීම ඒ කරන දෙයට අනුගමන් කිරීම තමයි යෝගාවචරය මේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාවේ කීපවතක් වරද්දලා ටික ටික ටික ටික කරන්නේ. ඉතින් ඒක නිසා පරියන්කේදී යම ගම් වේලාවක තමන්ට මූල කර්මස්ථානත් එක්ක හොඳට යාළු වෙලා මුණට මුණ දාලා සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් එමේ ඉන්න වෙලාවේදී මූල කර්මස්ථානයේ විපරිණාමය තමයි තේරෙන පටන් ගන්නවා නෝ ගොරෝසු වෙලා ඉඳලා සියුම් වුණා සියුම්දා අතිසූක්ෂම වුණා ආනේ වෙලාවේදී මේ මෙනෙහි කිරීම ලේබල් කිරීම හැලුණාත් මූල කර්මස්ථානයේ සංඥා නැති වෙලා ගියත් අරමුණු කරගන්න බැරුව ගියත් තමයි ළඟ සතිය තියෙනවා නේද කියන එක දැක ගන්න පුළුවන්. මට මේ ගෙන අප සමාධිය තාම තියෙනවා නේද කියලා දැක ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමකින් තොර වුණාත් අරමුණ නොපෙනුණාත් සංඥාව නැති වුණත් ඒක ඒ සති ධාරාව දිගට පවත්නවා කියන එක සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. අරමුණු දක්මින් මේ සංඥා දක්මින් යන සතියට වැඩිය ඉතාම උත්කෘෂ්ඨ සතියක් ඕනේ. අරමුණ ගෙවුනට පස්සේ සංඥා නැති වුණත් නිමිති කරගන්න බැරි වුණත් ඉදිරියට යන ඒ සතිය. මේක සතියේ විපරිණාමය. ඉතින් මේක මම හිතන්නේ ලෞකික විෂයන් කිසිම තැනක අපිට උගන්වනවා කියලා. ඇත්තටම අදාළක් නැහැ. ලෞකික විෂය තියෙන්නේ ඔය ලෞකික පැත්තේ එහෙම නැත්නම් විතදම වේදිනී වශයෙන් ලබන භෞතික සම්පත්‍ය පැත්තේ විතරයි. ඒක ඉක්මෝල යනවා නම් මෙන්න මේ විදිහට සතිය වඩාගෙන යනකොට භාවනා වීම භාවනා කරගෙන යන තැනට එනකොට මේක එක සැරේ නම් පළවෙනි සැරේ නම් කවුරක්වත් කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට ඉන්දින්ද තේරුම් අරගන්නවා. හරියට බයිසිකල් එක හොඳට පුරුදු වුණාට පස්සේ ඒක අතක් අතහැරලා යනවා. අත් දෙකම අතහැරලා යනවා වගේ නිමිත්තක් නැති වුණත්, අරමුණ නැති වුණත්, සංඥාවක් දැනගන්න බැරි වුණත්, Taman ගෙනාවු සති ධාරාව තියෙනවා, සමාධි ධාරාව තියෙනවා. ආයමනේ කරන්නේ නැතුව ආය ආයසුස්ම කරන්නේ නැතුව එකට යන්න ඉඩ දුන්නොත් ඒක ලොකු විවේකයක් වෙනවා. ඒක ලොකු විස්රාමයක් වෙනවා. ඒකට ලොකු හුදකලා බවක් හිතට එන්න පටන් ගන්නවා. මේකට කියනවා සාසනික සම්පත්තියක් කියලා. හරි පිරිච්චකමක් Taman දෙන්න පටන් ගන්නවා කිසියම් වෑයමකින් තොරව සම්පූර්ණ බිස්නස් එකේ ලාභ විතරක් Taman හම්බ වෙන වෙලාව. කිසිම ආයෝජනයක් මොකක්වත්ම නැහැ. 100%ක්ම ප්‍රතිලාභ පමණයි තියෙන්නේ. මෙන්න මෙතනදී මේ සම්මා වාචාහාරා මේක විස්තර කරාට හැම දසපාරමිතාවක්ම පිළි. ඒ මොකද මොනව කරත් මේ ලෝකේ කරන්න තියෙන අකුසල් විතරයි. එහෙම කියනකොට ටිකක් වාද මුඛයකට යන්න වගේ තේරෙයි. නමුත් අපිට කියන්න පුළුවන් මෙහෙම. අරුවච්ච වචනේ චේතනාම්බිකවේ කම්මං වදා. කිසිම දෙයක් අපිට කරන්න බෑ චේතනා නැතුව හැම කරන චේතනාවකම කර්ම රැස් වෙනවා. කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් හැබැයි දෙකම තියෙනකන් සංසාරයෙන් ගැලවීමක් නැහැ. නිසා සංසාරේ ගැලවීම යම් තැනක වෙන්නේ කර්ම රැස්වීම නතර වෙච්ච දවසේ අන්තම් වැඩියට පටන් ගත්තා. ඉන්නේ මාර්ගෙට පිවිසනවා. කර්ම රැස්වීම නතර වුණයි කියලා කියන්නේ චේතනා නතර වුණා. චේතනා නතර වුණා කියන්නේ මට නිවන් ලැබේවා, මට ධ්‍යාන ලැබේවා, මට මං ඉන්නේ කොතනද කියලා මට දැනගන්න ලැබේවා, මට අභිඥා ලැබේවා. මේ සෑම දෙයකම තියෙන අර කෙලස්ම තමයි. කෙලස් වල මායාවක්ම තමයි. එහෙම නැත්නම් තණ්හාවක්ම තමයි. මාන්නයක්ම තමයි. නිත්‍යක්ම තමයි. ඒ නිසා මේ විතක්කේ නතර වෙන වෙලාවේදී යෝගාවචරය ඒක පැත්තකින් කරන්නේ මොකද්ද? අලුතෙන් චේතනාවක් පහළ කරන්නේ අලුතෙන් කර්ම රැස් කිරීමේදී බය නිසා. මේ ගත්ත ගැම්මේ සතිය, ගත්ත ගැම්මේ සමාධිය හේමම යණ්ඩාවි. එතනදී තමයි මේ අසංකා සසංකාරිකව ආපු ගමන අසංකාරික පැත්තට වැටෙන්නේ. ඒක නිකමට හරි හීනමානයක් හෝ අදිමානයක් තියෙන මනසකට කවදාවත් කරන්න බෑ. දුස්සීලියෙකුට කවදාකවත් කරන්න බෑ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කවදාකවත් කරන්න බෑ. ඒ නිසා මෙතෙන්දී භයානක පරීක්ෂණයක් කරනවා. තමන්ගේ සීලය හොඳට තියෙනවද? තමන් ළඟ ශ්‍රද්ධාව තියෙනවද? තමන්ගේ මනස අධිමානයට අවමානයට ලක් වෙන්නේ නැතුව සෞඛ්‍ය සම්පන්නද? කාය සෞඛ්‍ය සම්පන්න දාන්නේ වීර වීරත්වයක් ඇති කෙනෙකුට විතරයි. මේ අචේතනිකව අසංස්කාරිකව අදිෂ්ඨාන නැතුව ප්‍රාර්ථනා නැතිව මේ ගමන යන්න පුළුවන්. ඒ ඒ ප්‍රාර්ථනා අදිෂ්ඨාන අබිනිරෝපණ නැති වෙනකොට අරමුණේ නිමිති නැති වෙනවා. අරමුණු කරගන්න බැරි වෙනවා. අරමුණේ සංඥා ගෙවෙන්න පටන් ගන්නවා. යෝගාවචරයට මේ ඇතුළ පිට ભેදේ නැතිලා යනවා. හොඳ නරක ભેදේ නැතිලා යනවා. සාධාරණ සාධාරණ ભેදේ නැතිලා යනවා. ඉතින් මෙන්න මේ පරිවර්තනය හරියට රොකට් එකක් මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ඉඳලා ගුරුත්වාකර්ෂණය නැති කක්ෂගත වුණා වගේ ඒ ශේෂ්ත්‍රයකට ගියාට පස්සේ මේ පොළවේ තියෙන විදිහට වැඩ කරන්න බෑ. බඩුවක් තිබ්බම මේ හිටින්නේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ අජටවකාශ ගාමීන්ට කෑම කාලා හැන්ද බීම තියන්න බෑ මොකද හැන්ද පාවෙන. කියන්න පුළුවන් ඉන්නේ කාණ්ඩම් කෑල්ලකට හේතු කරුවොත් විතරයි. කෑම ටිකක් මෙහෙම කන්න බෑ ඔක්කොම විසිරෙනවා. ඒක නිසා ටූත් පේස්ට් එක වගේ තියන මිරි කැවුවොත් විතරක් ඇතුළට යනවා. නිසා සම්පූර්ණ පුහුණුවක් කරන්න වෙනවා. මේ ගුරුත්වාකර්ෂණය යටතේ ඉන්න කෙනා ගුරුත්වාකර්ෂණය නැතිනට ගියාට පස්සේ මේ වෙන අවුල නැති කරනවා. නමුත් මේක ඇතුලේ කවදාකවත් ගුරුත්වාකර්ෂණය නැති කියසංගක් තරම්වත් ඉඩක් හොයන්න බෑ. අන්න ඒ වගේ තමයි ਸਰවචනංශ මේ සම්පූර්ණ පෘ탁ජන හිතේ සම්පූර්ණ තණ්හා මාන දිටි තියෙන තැනක අරමුණක් අල්ලලා දීලා අරමුණ සම්පූර්ණ ගෙවෙන්න ඇරලා. අන්න ඒ ගෙවෙන වෙලාවේදී මේ කටයුත්ත නිසිනින්දේ වෙන්න දීමෙන් කාමයට තියෙන ගුරුත්වාකර්ෂණය මාන්නයට තියෙන ගුරුත්වාකර්ෂණය මම ආයෙට තියෙන ගුරුත්වාකර්ෂණය හැලෙන්නවා. ඉතින් ඒකකොට උඟ දෙනේ සහලවනවා. උඟ දෙනෙක් වෙවුලන්න පටන් ගන්නවා. ගැහෙන්න පටන් ගන්නවා. ශරීරයෙන් සහ හිතෙන් හිතාපු නැති જાති සංඥා පිටත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මරණ කිය චේතනාවක් එන්නේ. මරණීය බයක් එන්නේ නැහැ. නොදැරිය හැකි එකක් එන්නේ නැහැ. හැබැයි අරුම දේවල් වෙනවා. අන්න ඒ වෙලාවේදී කය තියෙන්නේ තිබීවා ජීවිතේ තියෙන්නේ තිබීවා මේ විපරිණාමය මේ චේතනා සහිත ලෝකේ ඉඳලා චේතනා නැති ලෝකෙට කර්ම රැස් වෙන තැන ඉඳලා අනිවාර්යයෙන්ම කර්ම රැස් කරන තැනක ඉඳලා කර්ම රැස් නොකෙන තැනකට මේ යන ගමන හැම පරියන්කේදීම සිද්ධ වෙනවා සමහරට පරියන්කේදී හතරටව තව කරන්න පුළුවන් එතකොට මේ යෝගාවචරයා මේ ගුරුත්වාකර්ෂණ නැති නිකන් තණ්හාමාන දිතුලින් බැඳෙන්නේ නැති සහ තණ්හා මාන දිට්ඨි බැඳීම සහිත කියන මේ දෙක විතක්කේ ඇති විතක්කේ නැති. මනසිකාරය ඇති මනසිකාරය නැති. චේතනාව ඇති චේතනාව නැති. සංස්කාර ඇති සංස්කාර නැති. සංඥා ඇති සංඥා නැති. රූප ඇති රූප නැති. වේදන ඇති වේදන නැති. මහා පුදුමාකාර මේ පැත්තට මේ පැත්තට එන්න යන්න පටන් ගන්නවා. ඒක යෝග ජීවිතයේ තාමත් වැදගත් සම්දිස්ථානයක්. ඒ සම්දිස්ථානයෙන් විශ්වසනීය බව ඇති කරගත්තොත් මේ මේ වගේ දෙකට දෙතාවර தත්වයකට පුහුණුව නොලබ කවදාකවත් එහා පැත්තට යන්න බෑයි කියලා ඒ යෝගාවචරය එතනින් පටන් අර ගන්නවා මේ ලෝකෝත්තර හිතක ස්වභාවය මොකද්ද නිවනේ ස්වභාවය කොහොමද විවේකයේ ස්වභාවය කොහොමද විස්රාමයේ ස්වභාවය කොහොමද හුදේකලා වීමේ ස්වභාවය කොහොමද කියලා යම් වෙලාවක චිත්ත ප්‍රවෘත්තියේ චේතනාවක් නැත්තම් ඒ හිතට මම ආයනේ හිටවන්න බෑ. ඒ හිතේ මාන්නේ හිටින්නේ නැහැ. ඒ හිතේ ආශාව හිටින්නේ නැහැ. එතකොට ඒ හිත කම්මැලි. එතකොට ඒ හිත නීරසයි. එතකොට ඒ හිත ඒකාකාරී. එතකොට ඒ හිත බය වෙන සුළුයි. අසරණ වෙන සුළුයි. ඉන්න තියෙන තැන තේරෙන්නේ නැහැ. කාලය කියන එක නොතේරිය යනවා. දේශය කියන එක නොතේරිය යනවා. නමුත් වෙන්නේ ආපහු එනවා. ආපහු නැති වෙනවා. ආපහු එනවා. ආන්න මේ කටයුතු සිද්ධ වෙනකොට තමයි ඒ පුද්ගලයා තේරුම් අරගන්නේ කරන තාක් චේතනා පහල කරන තාක් සෑම චේතනාවක්ම අනිත්‍ය දුකට හිටිනවායි කියනවා. මේ චේතනා හා සමාන සංඛාර කියන වචනේ ඒක අභිධර්මෙත් උගන්වනවා අටුවාවත් පිළිගන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක මේ ඔක්කොමලා දානවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන එකත් මේ ඔක්කොමලා දානවා. මේ සංස්කාර කියලා කියන්නේ චේතනා කියන පොඩි බීජගණිත මේ සමීකරණේ ලංකිරුවරත හැම චේතනාවක්ම අනිත්‍යයි හැම චේතනාවක්ම දුකයි. ඉතින් අපි දවසක් ඇතුළත මේ වචීපමණක් නෙවෙයි කාය සංස්කාර දිගේ මනෝ සංස්කාර දිගේ නැත්තම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැත්තෙන් කොච්චරක්නම් චේතනා පහල කරනවද කොයි චිත්තක්ෂණයද අපි චේතන නැතුව ඉන්නේ. කවදද මේක අපේ මේ account balance වෙන්නේ? කවදද මේ පොත් ලැබීමක් කරන්නේ? ඉතින් ඒකට මහා බයක් හිතෙනවා. මහා විශාල සාගරයක අපි මේ දම් වැටිලා දම්බි ගහනවා කිලෝරක් හොයාගන්න බැරි පරතරක් නැත්නම් කවදද? ඒතර බුදුරජාණන්සේ පුංචි දිවයිනක් වල පෙන්නවා මම දැන් මෙතන ඉන්න තැන චේතනා නැහැ. ආස්වාසේ ආස්වාසේ බව දන්න තැන චේතනා නැහැ. ප්‍රසවාසේ ප්‍රසවාසේ බව දන්න තැන චේතනා නැහැ. හැබැයි ඒක පුහුණුවකින් ගන්න ඕන. අන්තිමට ආස්වාද ප්‍රසවාසයේ දෙකමත් ගෙවිලා කියලා කලබල වෙන්නේ නැති තැනක ඊටදී හුඟක් මහත්පසින් වෙනස් චේතනා නැතනකට යන්න පුළුවන්. එතන ඉඳලා ගමනක් පටන් ගන්නවා. මෙදලා මාර්ගයට වැටෙනවා. ඉතලා මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. නිසා යෝගාවචරයා මේ දෙයට ලෑස්ති නම් ඒ ලෑස්තිය මං හිතන්නේ ශ්‍රද්ධාවෙන් ගන්න පුළුවන්. මේ වගේ தත්වකටයි මම මේ භාවනා කර කර යන්නේ. ඊට පස්සේ මට මේ தත්වය આવොත් මම එදා සියල්ල තැහැරලා දාලා මේ චේතනා විරහිත தත්වයට යනවා කියන එක සද්ධාවෙන් නම් ගන්න බෑ. මොකද සද්ධා කියන්නේ බොහොම හැඟුම් බර දෙයක්. වීරියෙන් තටමන්නත් බෑ. වීරිය කරන්න හැම තැනකම චේතනාව අවශ්‍යයි. සමාධියෙන් කරන්නත් බෑ. මොකද සමාධියේදී කල්පනා ශක්තිය ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රඥාවෙන් කරන්නත් බෑ. මේක ප්‍රතිපදාවෙන් ගන්න සතිය පමණයි ඒකටයි මේකටයි මේ දෙලොවටම අතරමැද පාලව බඳින්න තියෙන චෛතසිකේ සතිය පමණයි. අන්නේ සතියත් විපස්සනා බරව යනකොට ඒ යෝගාවචර හරිම ඒ සෙල්ලක්කාරී ඒ ඒ රැඩිකල් වාදී තීන්දුවට යනවා. හොඳට පුළුවන් තරම් ආනාපානෙ බලලා ආනාපාන ඉවර වෙන තැන හොඳට බලනවා මෙතෙන්දී චේතනාත්මකව ඉන්න පුළුවන්. මේක පුහුණු කරාට පස්සේ යෝගාචර පුළුවන් ප්‍රස්වාසයේ ගෙවෙන තැන බලන්නලා ගෙවෙන ඉවර වෙන කම්ම බලලා චේතනාකරතු කරබන ඉන්න පුළුවන්. ඊගාව ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රස්වාසයේ ගෙවෙන තැන. ආශ්වාස ප්‍රස්වාස දෙකම ගෙවෙන තැන කියන්නේ ඒක ලොකු පරීක්ෂණයක්. ඒකම ක්ෂුද්‍ර අවස්ථාව තමයි ප්‍රස්වාසයේ ඉවර වෙන තැන. වම උස්සලා දකුණ තියන්න ඉස්සරලා. එක හිතවිල්ලක් ඉවර වෙලා අනෙක් හිතවිල්ල පහළ වෙන්න ඉස්සර වෙලා. එක සද්දයක් ඇවිල්ලා ඒ සද්ද ඊගාව සද්ද එන්න ඉස්සර වෙලා. එක වේදනාවක් ඇල්ල ඊගා වේදනාවෙන් ඉස්සර වෙලා හැම තැනකදීම මේ නිරුද්ධ වෙන තැන, ඡය වෙන තැන, වැය වෙන තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතෙන් තමයි නිවන් දොරට තියෙන්නේ. මෙන්න මෙතනදී චේතනා පහළ නොකර ඉන්න පුළුවන් නම් මේක දිහා අන්ධයෙක් බලා ඉන්නා වගේ බලා ඉන්න පුළුවන් නම් බීරෙක් වගේ ඇහුණට මොකද බීරෙක් වගේ පුරුදු කරන්න පුළුවන් නම් සම්පූර්ණ ප්‍රඥා චරණයට කතා කරගන්න බැරි මෝඩෙක් එහෙම නැත්නම් ගොළුෙක් වගේ ඉන්න පුළුවන් නම් හැම ශරීර ශක්තිමත්යේදී කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් අඩු ගානේ මලමිණියක් වගේ මට මොනවත් කරගන්න බෑ මේක ගෙවෙනවා මෙන්න මේ මේ මේ නිරුද්ධ වෙන තැන මේ ක්ෂය වෙන තැන මේ වැය වෙන තැන නොසලී බලා සිටීමයි khයානුපස්සනාව කියන්නේ වයානුපස්සනාව කියන්නේ නිරෝධානුපස්සනාව කියන්නේ ශුන්‍යතානුපස්සනාව කියලා කියන්නේ අනත්තානුපස්සනාව කියලා කියන්නේ කියලා. අර ගුරුසු දැනි මේක අල්ලගෙන හැමදේම ගෙවෙන තැන නිරුද්ධ වෙන තැන චේතනා පහළ නොකර තැනට යන්න ගියොත් ඒ මිනිසයා ලද්දා මුධා නිබ්බුතිම් බුඤ්ජමානා කියලා සර්වඥාන්සේ කිව් විදිහට නොමිලේ ලැබෙන මේ නිවන හැම හුස්මකම පිටිපස්සේ තියෙනවා. නමුත් වතුරේ වතුරට බහපු මිනිහා ඊගාට ආයාසයෙන් වතුරට ඇවිල්ලා හුස්මක් ගන්න වගේ අපිට පේන්නේ ප්‍රාණයේ තියෙන ඊගාට ගන්න හුස්ම කියලා. නැත්තම් නම් සංසාරේ තියෙන ඉතන තමයි. නමුත් නිවන තියෙන්නේ ගෙවිච්ච හුස්මේ අන්තිම නැට්ටි. ආස්වාසේ අන්තිම කෙලවර. නැත්තම් ආනාපාන ගෙවෙන අන්තිම කෙලවර. ඉතින්දි විතක්ක මට්ටමට වක්කන. මානසිකාර මට්ටමකට වක්කන. චේතනා මට්ටමකට වක්කන. මොනවත් නොකර ඉන්න කොච්චරනම් පුහුණු කරන්න වෙයිද? මොකද ජීවත් වෙන තාකල් අපි හැම වෙලාවෙම චේතනාවක් නැත්නම් නිකන් මට හරි පාළුයි ළමයෝ කියලා මොනවා හරි දාගන්න. කම්මැලි කියලා පත්තරේ කියවන්න ගන්න. නැත්නම් නව කතාවක් කියවනවා. නැත්නම් කාටවත් ටෙලිෆෝන් කරනවා. නැත්නම් ටෙලිවිෂන් එක දාගන්න. මොකද ඒ චේතනාවක් නැති ජීවිතේ හරි පාළුයි. එහෙම නැත්නම් කවන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා දඹදිව වන්දනා කරන්නේ. රුවන්වැලිසෑය අටමා ස්ථාන 18 මොනවද කියන්නේ අර වන්දනාගමන් තියෙන මේ 18 මොනවද කියන ඒ දවසට රට වන්දනාවේ 12 ස්ථාන යනවා ඒගොල්ලෝ කියන විශාල පින්කක් අරගෙන ආවයි කියලා ගෙදර ගේනකොට කොන්ද රිදෙනවා ගෙනාවු පින් මල්ලේ ප්‍රමාණම වචී දුස්චරිත විතරක් කොච්චර කරලා තියෙනවද කියලා බැලුවා මම එදා පැවිදිච්ච අලුතම මූලස්ථානයේ විශාල පින්කමක් තිබුණේ දවස්වල මේ පන්සිනාතික උපන්දින වෙනුවේ දවස් තුනක් එක දිගට පහන්පත්තු කරලා පූජා කරනවා. ඉතින් මේ නාමතු කෙනෙක් කිව්වා මේ මේක සාකාවක් මූලස්ථානයේ විශාල පින්කමක් කරනවා. ගිහිලත් නැහෙනේ යන් කියලා. ඉතින් මං ආවේ නම් හැබැයි එළියට යන්න නොලැබේවා කියන අදහසින් කැලේට රිංගියේ. ඒ ශාසිත කියපු නිසා මම පහනපත්තු කරන වෙලාවේ ලොකු ශාසිතෙන් කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ අසවල් කරන පින්කමක් තියෙනවා අපේ මූලස්ථානේ මට යන්න අවසරද කියලා. නම කියලා ඒවා එහෙද කියලා ඒවා. ඔව් කිව්වා. අනේ නම අක්කර ගණන් පහන් පත්තු කරනවා කියලා. දාස් ගණන් සෙනක ඉන්නවා කොහොමද යෝගාවතරේ හිත බේරගන්නේ කියලා. නිසා මම මේ නමට හොඳ දෙයක් හොඳක් කියන්නේ. ওই නම කාමරය ඇතුළට ගිහිල්ලා එළියටම ඉන්නේ නැතුව දිග්ගටම දවස් තුන භාවනා කරලා ඒ පින්කම් කිරීමෙන් බලාපොරොත්තු වෙන ආශිර්වාදේ කරන්නයි කිව්වා ඒ අත්තට. පේන්නේ නිකන් මේ ගමන බලක්වන්න කියපු කතාවක් වගේ පේන්නේ. නමුත් මේ ගමන් වලින් මේ කතා වලින් මේ සිදුවෙන වචී දුස්චරිත මනෝ කාය දුස්චරිත එහෙම නැත්නම් ආජීවී සම්බන්ධයවත් එක බලනකොට Taman එක තැනක වාඩි වෙලා ඉඳීමේ කය හොල්ලන්නේ නැතුව වචනේ බින්දින්නේ නැතුව දින දෙයක් තම්බලා දෙන දෙයක් කාලා ආජීවයේ සම්පූර්ණ හිඟන්න එක මට්ටමට දාගත්තට පස්සේ වෙන මොනම පිනක්වත් ඕනේ මේ පවු නොකර සිටීමම ඇති. ඒක නිසා මම අර කලින් කියපු සමීකරණය මම නැවත මතක් කරනවා. පව පින දෙකේ පව අතහැරලා පින තෝරන එක හරි වැරදි දෙකෙන් වැරදි අතහැරලා හරි ගන්න එක. එතන ඇවිල්ලා හොඳට පట్టල වුණාට පස්සේ මේ පින පැත්තට ගිහිල්ලා හරි පැත්තට ගිහිල්ලා සාතවා පුඤ්ඤ භාගියා උපති වේපක්කා කියන තැන ගියාට පස්සේ තේරෙනවා අදිෂ්ඨාන පූර්වකව පවුණු කරගන්න පවුණු කරන්න ගන්න තීන්දුව යමක් නොකර සිටීමට ගන්න තීන්දුව. ඒක පින් කිරීමට ගන්න තීන්දුවට දසදහස් ගුණයකින් හොඳයි. මේක සරුවත් යන සඳහන් කර තියෙන්නේ සබ්බ පාපස්ස ආකරණ. සිළු පාපයන්ගෙන් වෙන්වීමයි මිනිස්සෙක් විසින් කරායක උත්පම්ම ශිෂ්ටාචාරය. මේ භාවනාවේදී අපිට ඊ타ත්ම කොහොමද කියන්නේ? ඊ타ත්ම සූක්ෂම මට්ටමින් දැක දැක දන දන අද ගියා යන්න බැරි වුණා. හෙට යනවා. හෙට ඊට පහුවෙන්ද ඊට ඉස්සරහට යනවා කිච්ච එමි දෙමිට යන්න බලන් කිසියම් චේතනාවක් පහළ නොකර සංඥාවක් දැනෙන්නේ නැතුව අරමුණක් දැනෙන්නේ නැතුව නිමිත්තක් නැතුව ඉන්නා බව නැති බව දන්නේ නැතුව ප්‍රාර්ථනාවක් නැතුව හිතලා කරන දෙයක් නැතුව ඇතුළත පිටත කියලා වෙන් කරගන්න බැරුව වම දකුණ ආනාපාන කියලා වෙන් කරගන්න බැරුව සියල්ලම සමස්තයක්සේ දකින්න වේලාවක චේතනා විරෝධ ඉන්න පුළුවන් නම් ඒක දෙවෙනි වෙන්නේ නිවනට පමණයි. හැබැයි එතෙන්දි නින්දට ගියොත් ඒ ක්ෂණය පන්න ගන්න. මේ වෙලාවේදී යම් වෙලාවකට මට කියන්න අවසර දෙනවනම් ඒ හිස්තැනට අවදි වෙන්න පුළුවන් නම් ඒකට අභිෂේක වෙන්න පුළුවන් නම් ඒකට নিমগ্ন වෙන්න පුළුවන් නම් ඒකට ගෙවදින්න පුළුවන් නම් මේ මනසට තේරෙනවා manussත්වයේ අන්තිම ඉහළ තැනට ගියයි කියලා. මනුස්ස මනසක යන්න පුළුවන් පරිණාමයේ ඉහළම තැනට ගියයි කියලා ඒක නිකන් මේ චිත්තක්ෂණ දෙකක් හිටවන්න බැරි තරම් බොහෝමත්ම උද්වේගකර අවස්ථාවක් පුරුදු කරනකොට පුරුදු කරනකොට ඒක අන්තිමට විනාඩි 2 3 4 5 6 දිගට යන්න පටන් ගන්නවා එතන තියෙන්නේ ආරති විරති පටිවිරති වේරමණි. යමක් මුන්නම දෙයක්වත් කරන්න නැතුව ඉන්න ගියාම සියලු පින්කම් කිරීමෙන් ලැබෙන තියෙන පිරිච්ච ගතිය ඒ සම්පatti කරගතිය ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක කවදා හරි අපි හිතමු යෝග ජීවිතේ කාට හරි මේක අහලා අපි මෙතෙක් කල් සෙල්ලම් කරුවා මේ සෙල්ලමක් කරලා බලමු කියලා මේක කරන්න ආසාවක් හිතිලා භාවනාදී එක දවසක අත්දැක්කයි කියලා දවල්ෙදී හොඳට දැක දැක දැක නන අත්දැක්කයි කියලා අන්නේ ඒක බහා විශාල හැබැයි වෙනසක් ඇති කරනවා. හැබැයි ඒකට නැවත නැවත යන්න දන්නෙත් නැහැ, බහුලීගත කරන්න දන්නෙත් නැහැ. අන්න එහෙම වුණාට පස්සේ යෝගාවචරයා යම් ආකාරයකට මිච්ඡා වාචා පහනාය සම්මා වාචාය උපසම්පදාය වායමති සාස්ස හෝති සම්මා වායාමෝ කියලා සරුවත් අංශය සඳහන් කරනවා. මේ වැරදි වචනේ අයින් කිරීමටත් සම්මා වාචයට එළඹ වාසය කිරීමටත් ඒ යෝගාවචරය උත්සාහයක් ගන්නවා නම් මුචවචා පහනාය කියලා කියන කතා නොකරන දිෂ්ඨානයක් කරනවා. කතා කරුවොත් කොයි එකට අහු වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මිච්ඡා වාචා වශයෙන් අරමුණක් ගෙවම් කරලා නිමිති අයින් කරගෙන සංඥා නැතුව බෙදෙන gati හිතේ නැතුව හිතලා කරන දේවල් මොනවාක්වත් නැතුව මේ සම්මා වාචාවට එළඹ වාසය කරනවා. අන්නේ සඳහා ගන්න ප්‍රයත්නය අන්නේ සඳහා ගන්න ක්‍රමසා විදි අන්නේ සඳහා තමයි යොදවන යෙදවුමට බුදුරජාණන් කියනවා සම්මා වායාම යහපත් වෑයමක් කියලා. ඒක කාවුවත් කියලා දෙන්න දන්නේ නැහැ. ඒක සැරයක් ගියේ එකන තමන්ගෙම අහගන්න ඕනේ. එදා මම ගියා. හෙටත් ඒකට යන්න මම මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන්සේ බොහෝම ලස්සනට ඒකේ වටරාමුව පෙන්නනවා මේ යම් ආකාරයට චේතනා විරහිතව මේ විවේක ස්ථානයේ ගියා නම් නිමිත්තෙන් තොරව ආය ආරමුණකින් තොරව සංඥාවකින් තොරව දැක දැක දන දන අන්න ඒකට නැවත නැවත යෑම සඳහා ඔබ යම් ප්‍රයත්නයක් කරනවා නම් ඒකට කියනවා සම්මා වායාම කියලා. ඒ වගේම මේ පුද්ගල සතෝව සත්‍යයෙන් යුක්ත වෙතෙන් යනවනම් ඒ සඳහා උත්සාහ කරනවා ඒකට කියනවා සම්මා සතිය කියලා. කියන අහවල් දේ බලන්න යනවා නෙමෙයි. පින්සේ හිතපු දේ ඔක්කොම අයින් වෙලා. Taman එල්ල කරගත්ත, නිමිටි ගත්ත, සලකුණු සියල්ලම අයින් වෙලා. නමුත් හිත පුලං අධිත තනකපත් වෙන පහන් දැල්ල වගේ හොන්දට කෙලින් හිටලා තියෙනවා. ආන්න එහෙම තියෙනවා නම් ඒකට කියනවා සම්මා සතිය කියලා. ඉසල ඉසල ගන්න සතිය මේකට ආධාර උපකාරකයි. ඒක අපි ආස්වාසය මෙනෙහි කිරීමෙන් ප්‍රස්වාසය මෙනෙහි කිරීමෙන් වම මෙනෙහි කිරීමෙන් දකුණ මෙනෙහි කිරීමෙන් ධාත්මනිකාරය බැලීමෙන් ස්වභාව ලක්ෂණ දැනීමෙන් තමයි සතිය බෝ කරන්නේ. බෝ කරලා බෝ කරලා සියල්ලම නැති වුණත් නොසැලෙන සතියක් ඇති කරගත්තොත් ඒ සතියට සෝ සතෝ මිච්ඡා වාචා පජහති සතෝ සම්මා වාචා උපසම්පජ්ජේ විහෙරති සහස්ස හෝති සම්මා සතිය. ඒක සඳහා නැවත නැවතත් ඒකට ඒ කියන්නේ පාළු ගතියක් දැනනවනේ නීරස ගතියක් දැනනවනේ ඒකාකාරී ගතියක් නැතුනොත් මේකේ කෙලෙස් නැහැ. වචනෙමුත් නැහැ, ක්‍රියාවෙනුත් නැහැ, හිතෙමුත් නැහැ. අන්න මේක තමයි මම එළඹ වාසය කරන්න ඕනේ. මේකට තමයි මම සත්‍යමත් වෙන්න ඕනේ කියලා යම් කෙනෙකුට සත්‍ය උනන්දු කරන එකට සම්මා සතිය කියනවා. විශ්ලේෂණ කරන සත්‍ය බොහෝම කෙලෙස් සහිතයි. ගිහිලා ගිහිලා තමයි මේ කිසිම නිමිත්තක් නැති කිසිම අරමුණක් නැති කියා ගන්නත් බැරි තැනකට ගිහිල්ලා කිසිම සැකයක් එඩ දෙන්නේ නැතුව කිසිම සද්ධාව බිඳ ගන්න නැතුව හීනමානයකට අදිමානයකට යන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් කියනවනම් මනාපමනාප වලට පහළ වෙන්න දෙන්නේ නැතුව එනවනම් ඒක දැනගෙන ඉන්න සතියක් තියෙනවනේ ඒකට බුදුරජාන් වහන්සේ සම්මා සති කියලා කියනවා ඉතිස්සීමේ තයෝ ධම්මා මිච්ඡා වාචං සම්මා වාචං අනුපරිවත්තාන්ති අනුපරිධාවಂತಿ කියලා සරුවචාන් සඳහන් කළ තියෙන යම් කිසි කෙනෙක් මිච්ඡා වාචය දැනගෙන ඒක අයින් කරලා සම්මා වාචා දැනලිකට එළඹ වාසය කරන්න යනවනම් මේ ධර්ම තුනක් ඉස්සර පස්සර ගමන් කරන්න ඕනේ තනියම මිච්ඡා වාචාව අයින් කරන්න බෑ. තනියම සම්මා වාචාට එළඹෙන්න බෑ. මොනවද ඒ සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ, සම්මා වායාමයේ තියෙන්න ඕනේ, සම්මා සතිය තියෙන්න ඕනේ. තනක් නෙවෙයි මේක, නීරස වෙන්න තනක් නෙවෙයි මේක, නිදා ගන්න තනක් නෙවෙයි මේක. මේකට එළඹ වාසය කරන්න ඕනේ. මේකට අප්‍රමාද වෙන්න ඕනේ. මේ නිසා මම කල යුතු කලමනාශී අල්ල කරන්න ඕනේ මෙතන සතිය එළඹව ගන්න කියලා කියන එකට සම්මා සතිය කියන මේ ධර්ම තුන තමයි කෙනෙක් මේ මිච්ඡා වාචාව අතහැරලා සම්මා වාචාවට ගෙනියලා නතර කරන්නේ ඒ නිසා මේ ධර්ම රජ කෙනෙක් යනකොට ඉස්සරහින් කඩුකාරයෙක් යනවා පිටිපස්සෙන් ශේසත් මුර කුඩ අල්ලන කෙනෙක් යනවා වගේ මිච්ඡා වාචාව අකිරියෙන් අසංස්කාරිකව අචේතනිකව චිත්ත වේගන යන වෙලාවදී ඒක දන්නවනම් ඒකට එළඹ වාසය කරන එක නැවත නැවත වීම සඳහා කටයුතු කරනවා නම් ඒ කාන්තේම මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ ඒ කාන්තේම ආර්ය චිත්තස ආර්ය චිත්තස සමන්ගිනෝ ලෝකෝත්තර මාර්ගයට වැටමා වෙනවා. ඇත්තට මේ එතෙන් යනකොටම තේරෙනවා මෙතෙක් ජීවිතය අත්දකපු නැති මොකද්ද අරුම ගතියක් හරියට ගුරුත්වාකර්ෂණ නිර්මාණයෙන් ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා වගේ කොච්චර කරක්කත් ඒ ඒ ලබන ඒ හිස්තැනට ආශා කරලා ගන්න බෑ. ඒ නිසා ආශා කරලා වැඩන එකට තණ්හා කරන්න බෑ. තණ්හා කරලා ලැබෙන දෙයක්වත් නෑ ඒක. ඔගෙන් මං එතෙන්ද ගියා කියලා කවදාකවත් මාන්නයක් එන්නේ නෑ. මොකද මාන්නේ තියෙන තක් එතෙන් යන්න බෑ. මනුන් කිරු නැති තැන කවයි තියෙන්නේ. ඒ වගේ මේක මගේ කියා ගන්න බෑ. මේක අපි ලද්දාපටන් තිබුණු විවේකයක් අපි කවදාවත් ගියේ නෑ. මොකද අපි ළඟ තිබුණේ මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව නිසා. වැරදි දෙයක් ඇත්ත කියලා හිතාගෙන හිටපු නිසා. කවදා හෝ උපක්‍රමෙන් හිතෙන්න ගිහිල්ලා මේක තමයි මම බහුලීගත කරන්න ඕනේ. මේක තමයි මම දිනු කරන්න ඕනේ කියලා එකට ව්‍යායාම කරලා සතිමත් වෙලා එකට ආව දිනුනොත් තේරෙන්න පටන් අර ගන්නවා. මේකේ මොන විදිහකවත් අන්නාවක් මානයක් විත්‍යක් එන්න බෑ. නමුත් ඒක පළවෙනි චිත්තක්ෂණයේදී පළවෙනි අවස්ථාවේදී මේ ගුණ ටික තේරෙන්නේ නැහැ. ඒක හොඳට සිද්ධි වෙන්න ඕන. හොඳට වශී කරන්න ඕන. වශී කරන්නෙම බුදුබණ අහමින්ම තමයි. ඊට ඉස්සලා ගියේ ඇත්තෝ වෙන්නන ආදර්ශය දැකලම තමයි කරනකොට කරනකොට තමයි මණික මණිකක් බව තේරුම් ගන්න. මණිකේ තියෙන වටිනාකම අන්දේක දැකපු පයට පය ගහිච්ච එකක් වගේ නෙවෙයි ඇසතු මනසකට හම්බෙච්ච මණිකක් වගේ මේකේ තියෙන වටිනාකම තේරුම් ගත්තාම මෙතෙක් කල මොකද්ද නිවන කියලා හිතාන්නේ කියලා. අපි මොනවද මෙතෙක් කල සංසාරේ එකතු කරේ? අපිට කවදාකවත් හිතලා ස්වයම්බු ඥානකේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලාත් හිතෙයිද? අපිට කවදාකවත් විශ්වවිද්‍යාලයට කියලා මේක උගන්වන්නේ නැහැ. හැබැයි උගන්වන්න දැනුත් තියෙනවා. අපේ මම දැනේ මම මේවා කිව්වට මිනිස්සු තරහ වෙනවද දන්නේ නැහැ. ඇහිච්ච කටවතාවකට වෙන්නද කියන්නේ අපේ ලංකාවේ තියෙන පාලිසා බෞද්ධ පශ්චාත්තාව උපාධි ආයතන ගියාම කියනෝනේ කියනවලු එතන ගියාම නිවන් ලබන්න නම් මෙහෙන්න එපයි කියලා. මං කියන ඇත්තම කියනවා. එහෙට යන්න ඕනේ PhD එකක් ඕන. ඩිප්ලෝමා එකක් ඕන. එම්එස් එකක් ඕන නම් යන්න බෑ නිවන් ලබන්න නම් මෙහි ඉන්න එපයි කියනවා. අඩු ගන්න ඒකවත් කියනවා නම් මම හිතනවා කටේ අත දාන්න වටිනවා කියලා. නිවන් ලබන්න ඔය තීරම කුණු කන්දල් පැත්තක තියලා හිත නිශ්ශබ්ද වෙන්න ඇරලා අඩු ගන්න විතක්යක් අදනතු මෙන්න මෙතනයි මධ්‍යම ප්‍රතිපදා මේකට පදම් වෙන්න පදම් වෙන්න මේකේ වශීකරන්න වශීකරන්න තමන් තුළින්ම ඇතිවෙනා වූ ක්‍රම සහ විදි හරහා තමන්ගේම ප්‍රයෝග ඥාන හරහා තමයි ඒකට යන්න තියෙන්නේ බුදුහාමුදුරන්ට ඒකට උදව් කරන්න බෑ. හැබැයි එතෙන්ද යනකම් පාර කියලා දෙන්න පුළුවන්. දුවට මෙනෙහි කළා අරමුණ අල්ලගන්න. අරමුණ ඔක්කොම පෞද්ගලික ලක්ෂණ හැකිතාක් බලනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙනවා. අන්නේ මතුවෙනකොට එන මේ කම්මැලිකම නීරසකම හොඳට දැනගෙන ඒකට අහුවෙන්නේ නැතුව කහරහම කිසිම චේතනාවක් පහළ නොකර යන්න ගියොත් ඔන්න ඔය කියන විදිහට ඒ ආර්ති, ඒ විරති, ඒ පටිවිරති, ඒ වේරමණී කියන එක ඉන්න පටන් ගත්තාම තේරෙනවා කවදාකවත් නොගිය විදියට මේ කඟ දිගේ ඉහළට පීනනා වගේ පටිසෝතගාමී ගමනක් සිදු වෙනවා. කියන්නේ එතෙන් එනකොට තේරෙනවා මේකට විශාල ධර්ම પરම්පරාවක ගැම්මකින් තමයි මේ කඩාගෙන යන්න තියෙන්නේ නිකන් තටමලා සටහන කර සිටීමෙන් බොරු නොකිය සිටීමෙන් නෙවෙයි ඉතින් ගැඹුරෙන් මේක ක්‍රියාත්මකනේ යාන්ත්‍රණය හරියට ඇටෝර ගහක අඩියට ගිහිලා තියෙන රිකිලි පවා මතු කරලා ගහ සාමුලික විනාශ කරා වගේ නැත්නම් මුලින් උදලා දැම්මා වගේ දාපු දවසේ තේරෙනවා අපි මෙතෙක් කල මේ මේ තරම් ගැඹුරකට ප්‍රයත්නයක් කරලා නැහැ අන්තික ප්‍රයත්න මේකයි කියලා දැනගෙන ඉඳලත් නැහැ මේකට ගිය දවසේ යන්නකොටම නැත්නම් ඒකට ගිහිල්ලා ඒකේ ක්‍රියාමත් වෙනකොටම Tamanට තේරෙන පටන් අර ගන්නවා කවදාකවත් නොවිච්ච තාලෙට යන එකක් කියලා. ඒක නිසා ඒක උනාට පස්සේ යාට වෙනම ප්‍රදා ත්‍යාග ප්‍රදානෝත්සවයක් උපාධි ප්‍රදාන ඔස්සේ ඇත්තිලා උඹට මේකයි කියලා කියන්න ඕනේ. ඒක වෙනකොට මේකේ විවේකේ, ඒකේ විස්රාමය, ඒකේ තියෙන හුදකලා බව, ඒකේ තියෙන මේ අවිරුද්ධ බව Tamanටම තියෙනවා. ඒ බව ඒ ඒ කියන ගුණ ලක්ෂණ මේ ශාසනය අවුරුදු 2600ක් පරණුණයි කියලා කිසිසේත්ම පරණ වෙන්නේ අපි බුදුන්ගේ පන්දේශේ නෙවෙයි ඉන්නේ අපි වෙන රටක කියලා කිසිම දේශීය බලපෑමකුත් නැහැ. ඒක නිසා කරන කෙනාට තේනවා ඒක බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙවෙයි ඒ න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ ඒ නිසා මේ නිවන කියන එක පිළුණු වෙන දෙයක්වත් වයසට යන එකක්වත් නෙවෙයි. Taman hari petata දැනගෙන කටයුතු කරනවා නම් ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් කියන සීල ශික්ෂාව හරහා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ශික්ෂාව හරහා වූ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි ශික්ෂාව හරහා වූ හැම එකෙම කියවෙන්නේ එකම සමීකරණය. හැම කෙනාටම හැම එකම ආදාළ වෙන්න වෙන්නේ නැහැ. එක එකනා එක එක පෙත්වල යනවා. නමුත් කොයි කෙනාටත් මේක පිළිබඳව ආවෝද කිරීම අච්චට මෙච්චනම් මෙච්චට කොච්චරද කියන තමන්ගේ චරිතය සකස් කරගෙන යන්න පුළුවන් ඒකේ ධෛර්යයකුත් තියෙනවා. දැන් තමයි මෙතෙක් කල් භාවනාවේ ලැබලා තියෙන අත්දැකීම් වලට ලොකු අර්ථකථනයක් ලැබෙනවා. අර්ථකථන ලැබෙනකොට එකක් තේරෙයි භාවනා ජීවිතේ කවදාකවත් වැරද්දක් කියලා එකක් නැහැ. හැම වැරද්දක්ම පස්සට චක්‍රීකරණය වෙලා ලොකු ආහාරයක් වඩපත් වෙන නිසා භාවනා ජීවන සඳහා එකයි ඕනේ කරන්නේ නිතිපතා කරන්න. වැරද්දක් උනක් ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් බව තේරුම් ගත්ත දවසේ විශාල පිම්මක් පයින්න. ඉතින් ඒක නිසා මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් දැන ගැනීමම ලොකු සම්මාදිට්ඨිය. සම්මා වාචා සම්මා වාචා වශයෙන් දැන ගැනීමම ලොකු සම්මාදිට්ඨියක් ඉස්සලම කරන්නේ තමන්ගේ වැරදි ප්‍රමාණ කරන එකයි. ඉතින් අන්න එවැනි ප්‍රමාණ කිරීමක් සිද්ධ වෙලාම අපි මේ ආයෝජනය කරපු එක අපි මේ වෙහෙස දරපු එක ඒකාන්තයෙන්ම ඉදිරියේදී අපට අත්දැකීමක් වෙනව නැත්නම් පෙරගමන් කරුවෙක් වෙනවා කියලා ධෛර්යවන්ත වෙනවා නම් නැත්නම් ඉදිරි බලන නම වශයෙන් කියනනම් අදිමොක්කචෛසිකයට හේතු වෙනවා නම් ඒ කාන්තේ මේ යෝගාවචරය ලැබෙන හැම චිත්තක්ෂණයම හැම වස්තු සම්භාරයක්ම හැම අවස්ථාවකම මේක බහුලීගත කර ගැනීම සඳහා වඩා වර්ධනය කර ගැනීම සඳහා යෙදෙනවා එදාට යාට ශික්ෂණය වෙනවයි කියලා නැත්නම් හික්මීමටපත් වෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ හික්මීමටපත් වීමට පූර්ණ සුදුසුකම් ලැබෙන්නේ සෝවන් මාර්ග ඥානයි. ඊට පස්සේ සීක කියන නම සරුවත්යන් සඳහන් කරන නමුත් යම් තැනකදී මේ කියන අරමුණ ගෙවම් කරලා ලැබෙන මේ විස්රාමය මේ විවේකය මේ උදකලා බවයි නියම ප්‍රතිපදා කියලා තේරුම් ගත්ත දවසේ සෝතාපන්න වෙනකොට චූල සෝතාපන්නයි කියන නමකින් අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා ලාවට සෝතාපන්නයි කියලා වගේ කියකියි. අර තේරෙනවා දැන් තමයි පෙතට ලැබුණේ කියලා. ඉතින් ඒ தත්ත්වයේ හෝ මේ චුල්ලසෝතපන්න කියන தත්ත්වෙට ගියත් ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනේ කියලා කියනවා මේ මනුස්සයාට ආස්සා අස්සාසයක් කියන්නේ සාන්තියක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේන ප්‍රතිෂ්ඨාව මට ලැබුණා ධම්මට්ඨිය මට ලැබුණා මම කවදාකවත් මේ හිත කඩා ගන්න තුීටෝ තායනම් අපාය යන්නේ නැහැ කියන එක තේරෙනවා. හැබැයි ඒකාත්මිකද. මේ මරුණාට පස්සේ අපායයි. නමුත් යම් කිසි දර්ශනයක සාක්ෂාත් කෙරුවොත් ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥාන ලැබුවොත් හොඳටම තේරෙනවා අර එදා තිබ්බා පියවර ඒ පෙත ඉවරයි දැන්. දැන් මම මේක සාක්ෂාත් කරගත්තා කියලා ඊට පස්සේ නම් සාහසික වෙන්න පුළුවන්. කොච්චර කෙලෙස් පරිත්‍ත තැනක හිටියත් එහෙම නැත්නම් කොච්චර පෙරපා කුසල කර්ම කරලා තිබුණත් ආයෙ මිදිටට ඒ වගේ දුක්ගති ස්ථානකට යන්නේ නැහැ කියන එක සාහිත කරගන්න පුළුවන්. නමුත් අන්නේ වැනි ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල රාශියක සුවඳ රසය මෙන්න මේ අරමුණ ගෙවුනට පස්සේ සතියෙන් සමාධියෙන් ඉන්න පුළුවන් කෙනාට හිත කලබල කරගන්න නැතුව ඒකාන්තයෙන්ම අත්දක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකමත් ඇති දැන් පාරට වැටලා තියෙනවා කියලා ගන්නවා. ඉතින් ඒක නිසා මේ ප්‍රයත්නයේදී අපි යන්තාක් මේ සුත්තමේ ඥාන ලැබුවා නම් යම් තාකේ ක්‍රියාත්මක කරලා අත්දැකීම් ලැබලා තියෙනවනම් ඒ වගේම ඉදිරි ගමනක් වෙලා තියෙනවනම් ඒක තවදුරටත් ධෛර්යයෙන් යුක්තව වීර්යයෙන් යුක්තව ඉදිරියට ගමන් කරගෙන යෑමට අද මේ ධර්ම දේශනාවත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් අතර කරනවා. ඇත්තටම කියනවා මේ රිට්‍රීට් එකේ අපි කරන ධර්ම දේශනා මාලාවෙත් අවසානයේ බවටපත් වෙනවා. ඒ නිසා සියලු දිනාටම ශක්ති ප්‍රමාණේ තව ඉදිරිය බලන්න අදිමොක්ක පෙර දැක්ම පහළ වීමට මේ ඒකාන්තයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා පිළිතුරු